දැයි ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් ලැබුණා. පිට පිටම වගේ එක දිගට සෙනසුරාදාවල් දෙක තුනක්ම අපිට තියෙන්නේ සෙනසුරාදා ධර්ම සාකච්ඡා ඒක සඳහා අපි විනාඩි සල්පයක් ගන්නවා අපේ විවස්ථාව කියවන්න සම්ප්‍රදාන කුලව ඊට පස්සේ අපි සාමාන්‍ය ඵල සූත්‍රයේ එදා නතර කරපු තැන ඉඳලා ඉදිරියට කොටසක් ඉදිරිපත් කර ගන්නවා සාකච්ඡාව සඳහා ඒක අපි සභාවට සම්බන්ධ වෙන අයගේ අනුමැතිය පරිදි විවෘත ධර්ම සාකච්ඡාවක් බවට පත් කරගෙන පැය කමාර පමණ කාලයක් ඒ සඳහා ගත කරන්නයි අපේ චාරිත්‍රයේ අපි අද අදාළ ව්‍යවස්ථා කියවීමෙන් සතිವಾರය ආරම්භ කරමු 13 කුටියට ආරාධනා කරමු අදාළ කොටස කියවීමෙන් සතිವಾರය ආරම්භ කරනවා.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 න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතු වත්හොස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති මුඛෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක්ම මහත් කොට හඬනගා සිනාව නොකළ යුතු සල්ලේකං අච්ඡන්තේන අපමත්තේන බික්කුණා කප්පියේ පින කාතබ්බා ආමිසයේන කාතබ්බා කප්පියේහින කාතබ්බා ආමිසත්හාය ලෝලකාය යුතේ කැප දේහිද ලොල් නොවිය යුතුය.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 තීරණයට නොබැසී හෙන කරුණු ඉදිරිපත් කරගෙන උන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ භන්තේ වංන රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝ භන්ති යතනෝ සීල භූෂණ භූසිතා යනුහි සීලාභරණේ මමු නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්ත කිලමත්හාන යෝගයට අයත් වන කෂ්ඨවෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති විලංකම් ආදී සුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැතිය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කලෙහි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම අධ්‍යාත්මික సంతානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට සමාන කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා භූතාංග ආදී ආචාර උපාධ්‍යාදීන්ටම සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය.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 විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනුසේ ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු ඉඩකඩම් හවරා නොගත යුතුය. නැවතී සිටින තැනකින් අනුතැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතුය. සේවිචාරිව ඇවිදෙන අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවේ නිවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ ලේකක අධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතුය. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවින් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද කුකවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාර්යකරපත් කළ යුතුය.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 සමාවක් ඒක දිගට කියවන්න අරක පහු කරලා જાත්තේ ටික. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන වේ ධම්මා සම්මදක්ඛතා තත් සබ්බේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන තතමේ වේ නාමංච රූපංච අවිජ්ජාච භවතණ්හාච භවදිට්ඨිච විභවදිට්ඨිච අහිරිකංච අනොත්තප්පංච හිරිච ඔත්තප්පංච දෝවචස්සතාච පාපමිත්තතාච සෝවචස්සතාච කල්යාණ මිත්තතාච ආපත්‍ති කුසලතාච ආපත්‍ති උත්ථාන කුසලතාච සමාපත්‍ති කුසලතාච සමාපත්‍ති උත්ථාන කුසලතාච ආපත්‍ති උත්ථාය ආපත්‍ති උත්ථාන සමාපත්‍ති අද තියෙන සමාපත්තිය නේ. සමාපatti උත්තාන. හොඳයි මම මේ සමාපත්තියට යන ඉස්සලා ආපත්‍ති කුසලතාජ ආපත්‍ති උත්තතා ආපත්‍ති උත්තාය කුසලතාය කියන එකට හොඳ ලස්සන සූත්‍රයක් තියෙනවා. උඟක් කළාට මම ඒක බණේ සම්බන්ධ කරා. ඒක තියෙන්නේ මේ ඉතිවුත්තක පාළිය. ඒක සඳහන් වෙලා තියෙනවා ද්වේමේ ද්වේමේ ආවුසෝ පරියායේන තථාගතස්ස සම්මා සම්බුද්ධද දේශනා භවಂತಿ ඛතමේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සත අයං ඝටම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්මදේශනා කියලා මම හිතන්නේ මට මතක විදිහට උදාන පාළියේ උදාන පාළියේ ඉති උත්තක පාළියේ තියෙනවා හරි ලස්සන කතාවක් ඒක තමයි මෙතන මේ වෙන වචනකින් සඳහන් වෙන්නේ ඒක අපේ තේරවාදයට සහ සදාචාරවාදයට සම්පූර්ණයෙන්ම අමතක වෙලා අද භික්ෂු සංඝයා හරියට පෙළෙනවා පෙළෙන්නේ මේ කාරණාව දන්නේ නැති නිසා මෙහෙම දෙයක් පුදුජානනාන්තේ දේශනා කරයි කියලා දන්නේ නැහැ ඒක මේ මේ සදාචාරවාදයකින් වහයලා ඉතින් මේ Taman 100 100ක්ම සුද්ධවන්තෙක් වෙන්න කටයුතු කරනවා. ඒක නම් හොඳ දෙයක්. කටයුතු කරන ගමන් බුදු විදට පෙළෙනවා. මේ මේ සූත්‍රය සඳහන් වෙන්නේ ආපත්‍ති ද්වේමේ බික්කේ පරියායන භවಂತಿ තමන්ගේ ආපත්‍ය ආපත්‍ය වශයෙන් දකින්න එක තමයි පළවෙනිම ධර්ම දේශනාව. වැරද්ද වැරද්ද වශයෙන් දකෝ. කිසිම කෙනෙක් කැමති නැහැ. කිසිම කෙනෙක් කොලවන්න වැරද්ද නොදැක යන්න හෝ වැරද්ද නැතුව යන්න. කද්දාවත් යන්න බෑ කියන එක තේරෙන්නේ වැරද්ද දකින්න එක තමයි අපි මේ සිවුරක් දාගෙන, තට්ටේ ගාගෙන, පාත්‍රයක් ගන්න හිඟා කාලා කියන්නේ අපි ළඟ වැරදි ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ ඉස්සලා මම මේක මම දැනගන්න හදනවා. අච්ඡං අච්චේතෝ පස්සත. අච්චේ කියලා කියන්නේ අච්චේ කියලා කියන්නේ අත්තරදි වලට. සිංහලෙන් අත්තරදි කියලා කියනවා. අච්ඡං අච්චේතෝ පස්සත. ඒ අයම් පටම ධම්මදේ. ඒකයි බුදුන්සේ ඉස්සල්ලාම කියන්නේ. මේ කියන්නේ ආපත්‍ය කුසලතාචි. ඊට පස්සේ අච්ඡං අච්චේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. වැරද්ද වැරද්ද වශයෙන් දැකලා එයින් මේ ඒක රංජනය කරන්න එපා. විරජ්‍යති විමුච්ඡති ගැලවෙන්න නිබ්බින්දති වින්දනය කරන්න එපා. කාට හරි හෙලි කරපු ගමන් මයිලඟමක වැරද්දක් කියලා Taman ඉස්සර දැනගන්න ඊට පස්සේ අනිත් එක්කම දැනගන්න ඊට පස්සේ වැරද්ද තියෙනවා. අපි මේක වසංගන්න වසංගන්න ඉතින් පිළිකාවට යනවා පිස්සුට මේක තමයි සදාචාරය කියලා හිතන්නේ මොදෙන කියලා හිතන්නේ. ඉතින් මේ සදාචාරයේ ඉන්න කට්ටිය දුමාකාර වෙහෙසක ගත කරනවා. පුදුම වෙහෙසක් ගත කරන්නේ. මේ මෙල්බන් වලින් ඕ දෝංකාරයක් එනවා කියන කියන එක ඇහෙනවා මෙහෙට. ආසයිනෝසේ තවත් ඇහෙනවද ඒක? මම කතා කරනකොට තමයි ඇහෙන්නේ දැන් නම් අඩුයි. ආහහ. ඉතින් ඒකට ධම්ම ජීවලා දෙන්නෙකුට වැඩ කරන්න බෑ මේක එක්කෙනෙකුට වැඩ කරතයි. <coughs> වැඩ කරන්න ගියොත් කචා. ඒ හරි. එතකොට මේ ඒ ඒ සූත්‍රය මේ උදේ මට මේ කියනකොට මතක් වුණේ ඒක උඟාක් වෙලාට මම පැහැදිලි කරගන්නවා මම යුනිවර්සිටි එකේ ඉඳකොට මම හරියට කඩප්පුලි වැඩ කරලා තියෙනවා. මගේ බැච් මගේ කාමරේ හිටියා තව එකෙක් ඒ බැච් එකේම හිටපු කඩප්පුලියා. ඌ මාත් එක්ක විතර කැමති අපි හැම කාමරයකට තුන් දෙනා තුන් දෙනා දාන්න ඕනේ. මට නිලයක් ලැබිලා තිබුණා ඇසිස්ටන්ට් සබ්වෝඩන් කියලා. මට විතරක් හම්බුණා දෙන්නෙක් එක්ක ඉන්න පුළුවන්කම. තව එක්කෙනෙකුට අරු ඇවිල්ලා කිව්වා මම එනවා ඔබේ කාමරේට තව එකෙක් ගත්තොත් උබත් ඉවරයි මාත් ඉවරයි. අපි දෙන්න විතරයි කාමරේ ඉන්නේ. ඌ කරන වැඩ කියලා වැඩ නැහැ. ඉතින් මේකට අදාළ නැහැ. ඌ කරන්නේ ඌගේ බයිසිකලේ අතුර හංගනවා. අංගල කියනවා මචං බයිසිකලේ අතුර තියෙනවා බයිසිකලේ දීපන්කෝ. බයිසිකල් 100ක් තියෙනවා අපි ගාව. කවදාවත් ඔගේ බයිසිකලේ වැඩ ගන්නෑ. ඒක හංගලා අනිත් කට්ටියගේ නායිතිල් ළඟ නෑ. අන්තිම වරන්ට උගේ මෙට්ට ඇති ඌම හංගලා යතුරු නැතුණයි කියලා කියනවා. ඉතින් ඌ මෛත්‍රිකේ ගෙතුලා හොරකම් කරනවා. අපි දෙන්නා. ඉතින් පස්සේ මම ගිහිල්ලා මම සමාවිල්ල ගන්නවා මෙන්න මෙහෙමයි ඒ වෙලාවේ මට ඒක කරන්නම හිතුණා කරා. හැබැයි මම කිව්වේ හොරකමක්. මෙන්න මෙච්චර කියලා ආරුට යකා නගිනවා කියන්නේ පුදුමාකාර විදිහට ඒ කුෂිකන්ත පාරමිතිය ගෙනාපු ඒ භෝග වේීමේ පත්‍රිකා තියෙනවනේ එක දවසක් නම අරගෙන ඌ කිව්වා මම ඔබට නන් ලියලා නන් ටික ලියලා දෙන්නම් කියලා ලස්සන යත්තහුරු. මගේ යත්තහුරු ගතයි. ඒක මට බනින්න පුළුවන් කුණු අරබ තේරම පොතේ නමට ලියලා. එකක ලියලා තුනතෝ සහ අර්ථ අර්ධ රහත් කරන් තියෙන කඩප්පුලි ගන්න සේරම කියන එකල උඹ සුද්ධවන්තය වෙනවා මං අහුවෙනවා. මම කිලින්ම කතා කරලා කියන සභාවකදී මේ වැඩේ මම කරා. ඒ වෙලාවේදී මං කිව්වේ බොහොම ප්‍රියට මනාපයට කෙරුවේ. ඒ මට තේරෙනවා මම මේ නොකියවයි කියලා කාටත් අහුවෙන්නෙත් නැහැ. මම හෙලි කරනවා. හෙලි කරනකොට අනික් කට්ටිය දෙපැත්තට යනවා. අර මගේ බැච් රූම් මේට වසන්දව බෑ. ඌ මට දාපු නම තමයි අර්ධ රහත්. මේ කියන්නේ 77. 1977. කරලා තියෙන කාටවත් කරන්න බැරි හොරකම් ටිකක් මම කරලා තියෙනවා. ඒක මට පෙන්වන්න ඕනේ උඹලා මොන නීති දැම්මත් මේ නීති කඩන්න පුළුවන්. උඹලට තේරෙන්නේ නැහැ. ওই නීති දාන්න එපා. දැම්මොත් වැඩිපුර හොරකම් කරන්න හිතනවා මං වගේ කෙනෙක්. හැබැයි මේ වස්තුවට මට ඕනකම නැහැ. ගොඩාක් කල් ගියාට පස්සේ විෂිකරණ වෙනකොට මම තිබ්බතරම ගිහිල්ලා තිනවා කාට හරි කියනවා අන්න අර ගිහිල්ලා තිබ්බ වැඩ නැහැ කියලා. ඉතින් ඒක මම මේ මේ මම සුද්ධවන්තයා වෙන්න මේක අවස්ථාවක් ගන්න හදනව නෙමෙයි පැවිදිලා අවුරුදු 30කට පස්සේ. ඒ වැරද්ද ප්‍රසිද්ධිය හෙලි කිරීම නිසා මට ඇති වෙලා තියෙන ලාභේ මම දන්න නිසා මට පුදුම පෞරුෂත්වයක් ඇවිල්ලා තියෙනවා. මම ඉතින් වැරදුනා කියලා මට කිසිම සමාවක් නැහැ. මට කනගාටුවකුත් නැහැ. මම දන්නේ ඒක හදන්න පුළුවන්. මේ මිනිස්සුත් එක්කනේ වැරද්ද වෙන්නේ මිනිසුන්ටම කියන එකනේ තියෙන්නේ. උඩ බුදුහාමුදුරුවෝ නැත්නම් අඩුවක් ඕනෙත් නැහැ, උසාවිය ඕනෙත් නැහැ. මං වැරද්දුවේ මිනිස්සේ නේද? මිනිස්සු ඉදිරියට සමාව ගන්න. එහෙම නැත්නම් සුදුසු කෙනෙක් අල්ලලා. අපිට ඒක කරගන්න බෑනේ. අපි වැරද්ද කරන්නේ එක තැනක් ගාඩියට උසාවියට යන සමාව ගන්න. නැත්නම් දෙයයන් ආශි ගාවට එනවා සමාව ගන්න. නැත්නම් අල්තාරි ගාවට එනවා සමාව ගන්න. බුදුහාමුදුරු ගාවට එනවා. ඒත් හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් වැරදිච්ච කරනවා කියන්නේ ඇත්ත. ඒ විලායි මම්මයි කිව්වේ සචේතනිකවම කිව්වේ වැරද්ද තමයි කිව්වේ. මට දැන් තේරෙනවා. බෑ බලපෑම් කරන්න එන්න එපා. බලපෑම් කරොත් මගේ සමාව ගන්න පමා වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මේ මගේ පෞරුෂත්වයේ මගේ ආත්මාර්ථකාරී. ආත්මාර්ථකාරී. නමුත් එහෙම නැත්නම් එළි වෙනවා. ඒ නිසා මම කියන්නේ මම අර්ධ රහත් කියන නම මට ලැබුණේ 77 යුනිවර්සිටිගේ යථාර්ථවාදී කඩප්පුලි සංගමේ ඉන්න කාලේ. අදත් මම කියනවා මම ඉතින් අහවල් කවුරු හරි හිතාගෙන මම මේ රහතන් වහන්සේ නමක් වැරදි නැහැ කියලා ඉතින් මම ඒ කට්ටියට කියනවා ඔයගොල්ලෝ වග බලා ගන්න ඔයගොල්ලෝ දීපු නමට අර අර්ථ රහත් නම දීපු කට්ටියට කියව එක තමයි මට කියන්න තියෙන්නේ. එහෙම දෙයක් මේ මනුස්ස ජීවිතේ කරන්න බෑ. අපිට කියන්න බුණා ශිෂ්ටාචාරයට මේක වැරදි මට වැරද්දක් නැහැ. ඒ වැඩි මට මගේ පුද්ගලිකත්වයට හොඳ නිසා මම කරේ. උඹලා ශිෂ්ට ලෝකෙට හරිනේ. මට පහු වෙනකොට මා ශිෂ්ටාචාර වෙනවා. ඒ වෙලාවේ හොරා. ශිෂ්ටාචාර වුණාට පස්සේ ශිෂ්ට ලෝකෙටම ගිහිල්ලා කියනවා මෙන්න මෙච්චරක් හොරකම කරාම. මෙන්න මෙච්චරක් කාමීත්‍යචාරය කරා. මෙච්චරක් සතුන් මැරුවා. මෙච්චරක් බොරු කිව්වා කියලා කිව්වා. මට කවදාකවත් හරිලා නැහැ. ඒ හෙලි කරන්න බිලා තියෙන හෙලි කරන්න අනික් මිනිහා විශ්වාස නැහැ අපිට. මම දෙතුන් සැරයක් හෙලි කරලා තිනවා අහගෙන ඉන්න මනුස්සයා කියනවා ඇයි මට මේක කියලා මාව කරදරයටපත් කරන්න කියන්න එපා මට. මම මට කරන්න දෙයක් නැහැ. මට කරන්න දෙයක් නැහැ. මයි ළඟට ආපේ කාට මං කියනවා. කියන්නේ තොන්සෙට බලලා මෙන්න මේව මට වුණා. ඇයි මං කියන්නේ කියලා දැනෙම කිව්වට පස්සේ ආවි කතා හිස පාසුවති. හෙලි කිරිවේද පහසුවේ. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේ. ওই දෙකම විචිකේ කුටිදී ඥානදාස කියලා දුන්නා. ආයිස මේ ශාසනයේ තියෙන්නේ ආවි කතා හිස පාසුවති. හෙලි කරේ පහසුයි. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උට්ටාපන දැන් මේ ආයසුට මම ගිහිල්ලා කියනනේ ආපත් එක ආයසු කියන ආයතින් බන්තේ සංවරය යාත ඉස්සරහට වැරදි කරන්න එපා සංවර වෙන්නේ කියලා. ඒ ආයසු ඒක ඇහෙන එක තමයි බුදුහාමුදුරුවෝ ලැබෙන දේ මට. එයා බාල වුණා කියලා වැඩි මාල් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට ආපත්‍යක් බාර ගැනීමේ හැකියාව තියෙනවා. එයා භික්ෂුවක්. එළකට ගිහිල්ලා කියන්න අයිතියක් තියෙනවා. මට ඒකටයි ශාසනය කියන්නේ මම කියනවා. ඊට පස්සේ ආයතු අනිවාර්යයෙන් මට ඇඩ්මිනිෂ් කරන්න ඕනේ කියලා. අවවාද කරන්න ඕනේ. ආයතින් බන්තේ සංවරය යාත ආයතින් ආයත සංවරය යාත. හරියටම වැරද්ද කියලා කියන්න පුළුවන්. එච්චර සාහිත්‍යයක් ඇත්තේ නැහැ. ඒක තමයි අර සරති විවරති උත්තානි කරෝති දේශේති කියන හතර ක්‍රමයට ඒ දේශනා කරන්න ඉස්සෙල්ලා ඒක මතක් කරන්න මෙන්න මේ වැරද්ද. විවරති එක හංගන්න එපා. උත්තානි කරෝති හෙලි කරන්න මතු කරලා පෙන්නන්න දේශනාවක් වශයෙන් සභාව ඉදිරිපිට කියන්න. අපේ දේශපාලනෙත් ඒකනේ අපේ නායකයෝ ළඟත් ඒක නැහැ. අපේ දෙමව්පියෝ ගාවත් ඒක නැහැ. හාමුදුරුවෝ ගාවත් ඒක නැහැ. භාවනා කරන එක නම් මෙව්ව බොක්කේ තියාගෙන ඉඳ ගියොත් ගලු ගල් ගිල්ල වගේ. ඉතින් ඒ ආපත්‍ය කුසලතාච ආපත්‍ය උත්ථාන කුසලතාච කියන එක තියෙන්නේ සාසනේ තියෙන කාලේ විතරයි. ඉතින් අනික් කාලෙත් වැරදි තියෙනවා. අනික් කාලේ වැරදි හංගනවා. සාසනේ තියෙන කාලේ චපලයා වංචනිකයා ෂටකේනා වැරදි හංගනවා. ඉතින් හංගපු තරමට ඇතුළට හැරෙනවා. ඒක පිළිකාවක් වෙනවා. ඒක මේ භයානක රෝගයක් වෙනවා. මානසික රෝගයක් වෙනවා. ඒකයි මම කිව්වේ දා ඒ තමන්ට හොඳටම වද කරපු කෙනා. නැත්නම් දේ. නැත්නම් සිද්ධිය. කල්පනා කරනකොට තේරෙයි. ඒකට සමාව දෙන්න. කුන්දේසි විරහිතව සමාව දෙන්න. පුදුම සාන්තියක් ඒ වෙලාවේ. ඒකට අල්තාරෙටම යන්න ඕනේ නැහැ. අල්තාරෙටම යන්න ඕනේ නැහැ. හැම වෙලාවෙම මට කියන්නේ මේ මං අරක හිතේ තියාගෙන ඉන්නේ. මේ ප්‍රභාකරන්. ප්‍රභාකරන් තමයි රට කෑවේ. මම දන්නේ මට පුදුම විදියට ආදරයක් තියෙනවා මේ මනුස්සයා ගැන. අනේ මේ මනුස්සයාට සමාව දුන්නාට පස්සේ මට දෙමළ ව්‍යාපාරේ ප්‍රශ්නයක් නැහැ. මුස්ලිම් ව්‍යාපාරේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් නම් එක එක අල්ලන්න කුමේනි හරි ඔල අල් කයිඩා හරි මොකෙක් හරි අන්න ඌට සමාව දුන්නාට පස්සේ ඉවරයි. ඔබ සමාවය මනුස්සය ඔබත් මං හිතියනම් මාත් ඔය ටික කරනවා. මං ඌට වැඩිය දක්ෂව කරනවා. මං ඌට වැඩිය දක්ෂව කරනවා. නැත්නම් මට මට මෙතෙන් දෙන්න බෑ. ඊට පස්සේ ඌ කෙරුවත් වැරදි මං කෙරුවොත් හරි ඒ කතාව මොකුත් නැහැ ඔතෙන් ආවොත් එනවමයි ඔය මේ ධම්මනිසන් තියාමතුරුයේ මාළු මිරිදි මාළු ව්‍යාපාර කරනකොට ඉතින් කරන්න බැරි දෙයක් න රජෙන් කියනවා මිරිදි මාළු වවන දැන්නත් වවන ඒක රජෙන් අතර කළ යුතුයි සියන්නේ කාය තුළ නියකාය තුන් හාමුදුරන්ට මේ ගබඩාය බඩු ගිහිල්ලා දීලා කතා කරලා කටයුතු කරනවා අපිට කිව්ව කොහොමද අදිෂ්ඨාන ශක්තිය ගත්තේ කියලා ලයිට් ඔක්කොම නිවලා ප්‍රේමදාස මාත් එක්ක ෆොටෝ එකක් අරගෙන ටෝච් එකක් ගන්නවා. ගහලා එයාට මෛත්‍රී කරනවා. මේ මනස මම කොහොම හරි අල්ලනවා. මේ අල්ලන්නේ මේ කාරණාව. මේක අල්ලන්න යනකොට පිටියයින තියෙන අලවංගුවක් තියෙන යකඩයක් මේක රත් කරලා ගිනියම් කරලා කවුරුර මගේ ඇහැට තියෙනවා. මම තිබ්බොත් මේ අදිෂ්ඨානය මම කඩනවා. මේ මෛත්‍රී කඩනවා. හිතින්ම හදා ගන්නවා. යත්‍ත්‍ච යකඩයක් ඇහැට තියලා තද කරනවා. එතකොට මම මේක අතහරිනවාද? අතහරිනවා දැන් අතහැරපන්. මේ කාමරේදී අතහැරපන් කරුවලේ අතහැර නෑනේ ඊට පස්සේ ගත්තට පස්සේ කවුරු ඇවිල්ලා මට මොනවා කිව්වා මොකෝ එහෙම කරලා මම ගියේ මට ඕගොල්ලන්ගේ උපදේශ ඕනෙත් නෑ මොකෝල්ලෝ ඕගොල්ලෝ චපලයි ඕගොල්ලෝ වැන්නේන සුළු ඕගොල්ලන්ට කිසිම කෙනෙකුට අදිෂ්ඨානයක් නෑ ඉතින් මේකද නිවන ඒක කතා ඕනේ නෑ කරන්න ඕන නම් වැඩක් එච්චරයි අන්නේ විදිහට Tamanට කරදර කරන මනුස්සයා හිතලා ඒ මනසට සමාව දෙන්න නම් Tamanගේ වැරද්ද Taman හිතට Taman සමාව දෙන්න අපිට තියෙන ප්‍රධාන දේ අපි Tamanට Taman සමාව දෙන්න තිකා. ඉතින් මේගොල්ලෝ ඒක හයිය මෛත්‍රිය ගැන කතා කරන්නේ. ඔය Tamanට Taman මයි සමාව නොදෙන කෙනා හරීම හයියෙන් මෛත්‍රිය කතා කරනවා. කතා කරලා සද්ද ගෝ සදාගෙන සීල සත්‍ය වෙන දුක්කෙත්තා නිරෝගෙත්තා සෝපත්ත්තා කිය කිය ඉන්නවා. හැබැයි මේ Taman ඉඳගෙන ඉන්න එක සුවසේ ඉඳගෙන ඉන්නවත් දන්නේ නැහැ. සැප පහසුවට වාඩිලා ඉන්නවත් දන්නේ නැහැ. ඒ වගේ මෛත්‍රී නොකරන අයට වෛර කරනවා. එහෙම නැහැ. ආපත්‍ය කුසලතාති කියලා කියන්නේ දෙවේලේ සතුටුමත් වෙන්න පුළුවන්කම. මොකද නිටතරම වර්ධිනවනේ අපිට. නිටතරෝම ආපත්‍යක්. නෑම නැත්තම් මේ අච්චය. අච්චයන් අච්චේතෝ පස්සත අයම් පටව ධම්ම දේශනා අච්චයන් අච්චේතෝ දිස්සා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. අච්චය දැකලා ඒක හොඳටම හෙලි කරන්න මට මෙයත් එක වැරදුනා. මෙයා ළඟට ගිහිල්ලා සරති විවති උත්තානි කරොත්ති දේශේති. එහෙම නැත්නම් මං වෙනුවෙන් වික්ත භික්ෂුවක් ඇවිල්ලා කියනවා පටිඥාතකරණයක් කරන්න දෙන අසවලාට අසවල වැරද්ද සීපත් වෙනවා. වසංගන්නේ විවරණය කරනවා. උත්තානිකරණය කරනවා. හයිලයිට් කරනවා. දේශනා කරනවා ආයසුතු වහන්සේ මෙයාට සමාව දෙන්න. ඒතකොට මේ වාක්‍ය කියනකොට මම හෝ මං වෙනුවෙන්පත් කරපෙකන පටිඥාතකරණය. පටිඥාතකරණ කියන්නේ හෙලි කරනවා. පිළිගන්න. මම ඔබ තාබතුමාට එහෙම වැරද්දක් කරා. එහෙම නැත්නම් ඔය ගහකට කොලකට වැරද්දක් කරා. පරිසරයට වැරද්දක් කරා. ඒකට ඔබ වහන්සේ පිළිගන්න. ඉතින් ඒක අපිට බුදුහමතුන් සංඝයා තීලනේ පිරිනොම් පෑවි. සංඝයා වහන්සේ නමකට කියලා කියනවා. ඒ නිසා කියනවා සමග්ගාණන් තපෝසුකෝ. සංඝයා අතර විශ්වාසය තියෙනවා. මෙහෙම වෙනකොට කට කතා බතුරන්න යන්න එපා. එකණෙක් නැති තැන පිටිපස්සේ කතා කරන්න යන්න එපා. කතා කරපු ගමන් ඒකට වෙනමම මාර බලවේග තියෙනවා. කෙලින්ම ගියා අර කට කතා වුණා තිබ්බත් කෙලින්ම ආන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේකට මම විරුද්ධයි මේකට කැමති මම කියන්නේ ඔබතුමාට කෙලි. එච්චර පෞරුෂත්ව හුඟ දෙනෙකුට නෑ මම දන්නවා. නමුත් ශාසනයේ තියෙන එතන ඒකේ ඉන්න කාරණා තුනක් මම දකිනවා සද්ධාව තියෙන්න ඕනේ සීලය තියෙන්න ඕනේ සීලය සතිය තියෙන්න. නිසා සද්ධාව සීලය සහ සතිය මැනෙන්නේ ජේතවනාරාමයට ගිහිල්ලා මල් වට්ටියක් අරගෙන යනකොට නෙවෙයි. තමන්ට අත්තරක් දක්වෙච්ච වෙලාවට. එහෙම නැත්නම් යන ගමනට හරස් කැපිච්ච වෙලාව. ඉතින් ඒක හරියට දන්නවනම් සමාපatti කුසලතාච සමාපatti උත්ථාය කුසලතාය. ඒකට තේරෙනවා මොනම සමාපත්තියක්වත් නැහැ වර්තමාන මොහොතේ ඉන්න විතරමගේ සමාපත්තිය. එච්චර සමාපත්තිය කියන්නේ. මම මෙතන ඉඳගෙන ඉන්නවා. නිවන් කියන්නේත් ඔච්චරයි, අෂ්ට සමාපatti කියන්නේත් ඔච්චරයි, අභිඥා කියන්නේත් ඔච්චරයි, සතිය සරල සතිය කියන්නේත් ඔච්චරයි. නමුත් මේකේ උත්ථාන කුසලතාවේ සතිය කැඩෙන තැන. කාටවත් නැහැ. ඒගොල්ලෝ ඉසాత බැනගෙන බුදු අම්බෝ මෙච්චර අමාරුවෙන් හදාගත්ත සතිය කැඩුනෝ කියලා අල්ලපගෙන කට්ටියන සතිය කියන්නේ මොකද්ද? ඊවන්ස මැරෙන්න ගෑ ගහනවා අයියෝ බලන්නකෝ අයියෝ මගේ සතිය කැඩලයි කියලා. අල්ලමස මාළු කොට එන ගමන් අහන මොකද්ද අයියෝ සතිය කියන්නේ? මේ සන්දංගාරෝ අදද්ද බද ඒක කැඩෙන්නේ නැහැ. මේ සමාපatti කුසලතා ඒ කියන්නේ තමන් හදාගත්ත සමාධි කැඩෙනවා. සතිය කැඩෙනවා. සද්ධාව කැඩෙනවා සීලෙත් කැඩෙනවා. ඉතින් ඕකේ කුසලතාවයක් වේද කාටද කතා කරන්න පුළන්නේ. කවුද ඉන්නේ මේ සදාචාරවාදියෙක් මේ කතාව කටහැරලා කියන්න පුළුවන්. අරණ්‍ය වාසී සංඝයා ලෙඩ්ඩු. අද අරණ්‍ය වාසී සංඝයා ලෙඩ්ඩු. ඒකයි මේ නැත්තම් මේ අරණ්‍ය වාසී සංඝයා හොඳටම ඇති වැඩේට. එක්කිනෙකුටවත් මේ ගට්ස් නැහැ. එක්කිනෙකුට මේ හයිය නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා සමාපත්තියක් ආවොත් සත්‍යයක් ආවොත් ඒ කැඩෙන්න බෑ. ඒක නිකන් වාහනේ දණ්ඩක් වගේ දිගට තියෙන කැඩුනොත් වහ කන්න ඕන. දීරෙද්දෙන් බෙල්ල කපා ගන්න. නැත්නම් දැලි පිහෙන් බෙල්ල කපා ගන්න. ඉතින් ඒගොල්ලෝ ඉන්නම නිතරම බෙල්ල කැපිලා වගේ තමයි. ඉන්නම ගත කරන්නේ කොට දාපු මාළුවෙක් වගේ. අසන ආපත්‍ති කුසලතාය සමාපත්‍ති උට්ඨිතාය උත්ථා උත්ථාන කුසලතාය. මට හම්බෙච්ච මේ සීල සමාපත්තිය නැති වෙන සුල්ලෝය. ඒක දිහා බැලලා ජොලියක් එනවනේ. මට ඇතිවෙච්ච සතිය කියලා එනවා. ප්‍රසවාසය කෙල වෙලා යනවා. හැකිලිම කෙල වෙලා යනවා. දුක කෙල වෙලා යනවා. තරහ නැති වෙලා යනවා. ඊර්ෂ්‍යාව නැති වෙලා යනවා. ආසාව නැති වෙනවා. සතිය නැති වෙලා යනවා. ඕක නැතුව පුළුවන් ද අපිට ආයේ මේ ජීවිතය අලුත් කරගන්න හදාගත්ත සතිය එක දිගටම තියෙනවා නම් මේ කට්ටිය කසාද බඳපුවාම ඕක තේරුම් ගන්න නැහැ. ඔය ගෑණි හැමදාම ඉන්ඩෝනි කියලා. ඒ හිටපුවාමත් වදී. වෙන මිනිහෙක් එක්ක ගියත් වදී. ඔය බඳින්න නැතු හිටපු කාලේ මිනිස්සුන්ට කිසිම ආතතියක් තිබිලා නැහැ. ලෝකේ ප්‍රධාන ආතතියන දෙකයි කතාදේ සල්ලි. ওই දෙකම නැති දීර්ඝ ඉතිහාසයක් මනසට තිබුණා. ඒ කාලේ ආතතිය කියන වචනේ අපේ අපිට අත්තරම ඩික්ෂනරි එකක් තිබුණෙත් නැහැ, ඩික්ෂනරික වචන තිබුණෙත් නැහැ. දැන් මේ දෙක හදාගෙන සල්ලිත් හදාගෙන කතාදේකුත් හදාගෙන විඳවන විඳවිල්ලක් ඒක නම් ජෝ ප්‍රශ්නයක් නෑ ගිය බැන්දට ප්‍රශ්නකුත් නෑ සල්ලි සංඝයා මේ දෙක අල්ලන විඳවන විඳවිල්ල බලන්න ওই දෙකම අදාළ නැති සංඝයා. එයා ශාසනය අල්ලගෙන දඟලන. සිංහල බුද්ධ ආගම අල්ලගෙන දඟලන. සල්ලි නැත්තම් දායකය අල්ලගෙන දඟලන. අර්ථකම තමයි. හොටු ගෑන දීලා කැහි ගෑණි ගත්ත එකම තමයි. ඒ නිසා සමාපatti උත්ථාන කුසලතාය කියන එක පළවෙනි ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානෙට යනකොට ඒ අදිෂ්ඨාන මේ සමය මොනවා ඒවට කියන වශිතා පහක් පුරුදු කරන්න ඕනේ. සමාපජ්ජන කුසලතා, උත්ථාන කුසලතා, අදිඨාන කුසලතා, ආවජ්ජන කුසලතා, පච්චවෙක්කන කුසලතා. ඒක ඉතින් හරියට අදිෂ්ඨාන කරන්න මට විනාඩි 5කින් මේ සමාධියේ සමාධියට විනාඩි 5කට සමවදීවා විනාඩි 5යි අයින් වේවා කියලා. ඉතින් විනාඩි 5ට නිකන් කාන්දම රැල්ල වගේ හිටිනවා. ඊට පස්සේ විනාඩි 5න් පස්සේ ගැලවිලා යනවා. ඉතින් එතකොට මේ දැන් මේ සමාපත්තියේ හිටියේ දැන් මේ සමාපත්තිය ගැලවිලා ගියා කියලා ඒ ආකර්ෂණ ශක්තියෙන් ගැලවිලා යන එක දැක ගන්න පුළුවන් මනසකට දැක් ගන්න පුළුවන් කෙල්ලෙකුට මම යාළු වුණා කෙල්ල මයිත් එක්ක යාළු දැන් කෙල්ල මයිත් එක්ක හිටියට මයිත් එක්ක නැහැ මේක තරහයි මයිත් එක්ක කියලා ඒ කියන්නේ ඒ කෙල්ලෙක් හරි වස්තුවක් හරි මොන දේ හරි ඒක මයිත් එක්ක ඉන්න වෙලාවක් තියෙනවා ආශාව උපදිනවා ඊට පස්සේ ඒක හැලෙනවා ඒ හැලුනට පස්සේ උත්හාන කුසලතාවය ඒ උත්හාන කුසලතාවේ පරීක්ෂා කරලා බලන්න කියනවා විනාඩි 10ක් ඉන්න පුළුවන් නම් විනාඩි 5කට අදිෂ්ඨාන කරන්න කියලා විනාඩි 10ක් ඉන්න පුළුවන්කම තියෙන විනාඩි 10ට අදිෂ්ඨාන කෙරුවොත් ඒක අදිෂ්ඨානය නිසා නැගිට්ටද සුභායනට කියලා කියන්න බෑ. ඒ නිසා දීර්ඝ වෙලාවට සමාධිය හදාගෙන විනාඩි 5කට විතර දාලා බලන්න 10කට දාලා බලන්න. ඒතකොට තමයි තේරෙනවා මේට වැඩි අදිෂ්ඨානය නිසා නැගිට්ට හරියටම වෙලාවට වැඩ කරන්න ඕනේ. ඒ වෙලාව සාක්ෂි වෙන ඔරලෝසු. පස්සෙට උනත් දිගටම සමාධිය තියෙනවා. සමාපත්තිය නැහැ. අන්නේ සමාධිය තියෙන සමාපත්තිය නැති කාලේ තමයි ආවජන පච්ච වේකන කරන්නේ. සමාධිය ඉන්නකොට කොහොමද දැන් කොහොමද කියන දෙක පරීක්ෂා කරා. ඒක පාවොක්සයිඩෝ සඳහන් කරනවා. ඒ පරීක්ෂා කරන වෙලාවේ සමාධිය කැඩෙනවා. ඉතින් ආතල් එක කැඩෙනවා. අයි විමුතුනෝනක් නැතිනේ. නමුත් අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. හිතේ මේක පාලනය කරන්න පුළුවන් ශක්තිය වශීතාවේ අද භාවනා කරන අයට ඒක කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒගොල්ලන් ඕන 1 2 3 4 ධාන වලට යනවා. මොකද පළවෙනි ධානයේදී මේ බුද්ධාන කුසලතාවේ අඳුර ගත්තොත් තමන් දිනුවරට හැරපියා යන රජ කුසේ වඩන ලද සමාධිය අදිෂ්ඨානෙන් හලලා ගලවලා දාලා බලන්න ඉන්න අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය මේ අදිෂ්ඨාන ශක්තිය ඒ සමාපatti ශක්තියට වැඩි කරන්න ඕන. ඒ තමයි සමාපatti මුඨාන කුසලතා. ඒ කියන්නේ හිත විසිරෙනවා. ගුණවර්ති වුණ හිත විසිරී යෑම සඳහා අදිෂ්ඨාන කරනවා. කොච්චරක් කොච්චරක් වශීතාවයක් තියෙනවද? කොච්චර චිත්ත ශක්තියක් තියෙනවද? කොච්චර පෞරුෂත්වයක් තියෙනවද? මිනිස්සු මේ සමාධිය නැහැ කියලා වහකනවා. මෙයා තීන සමාධිය නැති වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සමාපatti උත්ථාන කුසලතායි. ඒක බොහෝ දුරට සමානයි ආපත්‍ය කුසලතාවයි. මට මේ වෙලාවේ තියෙන රාගේ. මට මේ වෙලාවේ තියෙන ද්වේෂේ. මට වෙලා තියෙන පශ්චාත්තාපය. මට මේ වෙලා තියෙන නිදිමත. මට වෙලා තියෙන කම්මැලිකම. මට මේ වෙලා තියෙන හිත විසිරී ගිය අවස්ථාව. මේක දන්නවනේ ඒ කුසලතාවය. ඒ නිසා ආපත්‍ය කුසලතාය සහ සමාපත්‍ය උත්ථාන කුසලතාය කියන එක කුසලතා දෙකක් නෙවෙයි අකුසලතා දෙකක් කියලා තමයි සදාචාරවාදය පිළිගන්නේ. උන්දට ගොඩ එමනක් නැහැ. උන්ද හැබැයි හොඳයි. අනික් අයට කරදර කරන්නේ හැබැයි උදේ ඉඳලා හැන්ද වෙනකන් කරදර කරන මනසටත් වැඩි දුකේ ගත කරන්නේ. නිතරම ඉන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ ශාසනික ආලෝ මේකට කියන්නේ ශාසන ඉස්පාසුවක් ලබන්නේ ආස්සා ආස්වාදයක් ලද්දස්සාසෝ ඉස්පාසුවක් ලබන්නේ ශාසන ඒක වෙන්නේ සීලියත් අන්න විතරයි සීලේ තියෙන අය තමයි සදාචාරවාදී කරදර කරන්නේ ඒකට කියනවා සීලබ්බත පරාමාසකේ ජීන්ස එක එක නයිලා අපිට ඇඟිලි දික් කරන්නත් හදනවා නම් මේ සිල්පද ගත්තාම සිල් කල්ලා තියෙනවා එයා එන්න හදනවා. සිල්පද රැකලත් නැහැ. උන්තුම ගොඩ ඉන්නේ. අපි මේ වතුර ඉන්න ආයත එනවා ඇඟිලි දික් කරන්න. වතුර පාරක් නේ කන රත් වෙන්න ගහන්න ඕනේ. උඹට කවුද අයිතියක් දුන්නේ කාටවත් සිල්පද රැකන්න? කී කිලෝ බිත්තර රැකන වගේ රැකන්න පුළුවන් දෙයක් නෙමෙයි සිල්. රක් වණ්ඩ රකින්න පුළුවන්. නිසා කිසිම කෙනෙකුට අපේ ශාසනයේ තව කෙනෙකුට සිල්පදයක් පටවන්න අයිතියක් නැහැ. අපිට තියෙනවා කවුරු නොදුන්නත් ඉල්ලගෙන රකින්න. ඒ තමයි කල්චර් කියලා කියන්නේ. ඒ තමයි සදාචාරය කියන්නේ. ඉතින් සදාචාරය කාටවත් කවුරුත් පටවන්න බෑ. අන්තිකේ සදාචාරයේ කවදා හරි චිත්ත පීඩාවට හේතු වෙනවනම් අසහනික හේතු වෙනවනම් ඒක බුදුහාමුදුරු දීපයක් වෙන්න බෑ. අපිට මොන කර්මයක් හරි වේවා අපිට චිත්ත පීඩාව පිණිස හිටියා නම් මේ බුදුජානනාතේ හිතපේ ගන්නෑ. ඒකෙන් වුණත් බුදුහාමුදුරු දීප හොඳ දෙම චිත්ත පීඩාවක් හදා ගන්න පුළුවන් කෙනාට පුතත්ජනය කියලා නම් කියන්න පුළුවන්. එයා කොයි දේ දුන්නත් ඒක අමෝරාවෙන් අල්ලනවා කඩුව වනවනව මිටෙන් අල්ලලා නෙවෙයි. තලෙන් අල්ලලා. ඉතින් ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ටික තේරුම් ගන්න විසුද්ධි චිත්ත සීල විසුද්ධි චිත්ත විසුද්ධි ධිට්ඨි විසුද්ධි කාංකා විතන සීසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි පහක් ගියාට පස්සේ තමයි අපිට තේරෙන්න පටන් අරගන්නේ මේ විසුද්ධි ටික නැත්තම් අපි මේ වක්කඩයට හකුරු හැංගුවා වගේ අපි වෙන ලද මේ සදාචාර ධර්ම අලාපාලුවට යනවා සෝද පාළුවට යනවා. එහෙම ගොඩාක් සෝද පාළු වෙලා තමයි අන්තිමට අපි ඉදිරියට යන්නේ. අඟුලිමාල අර බෙල්ලේ මාලි දාගන්න ඉස්සෙල්ලා කපන කපන ඇඟිල්ල ගස් බිනයක් යට ගලක් යට ආදී මේ දැම්මා කුණු වෙලා ගියා. පස්සේ සීනිගඳ ගැහුවත් කරන්න දෙයක් නැතුණත් කරේ දාගත්තා. ඊට පස්සේ ආයි නිින්දක් නැහැ. හැම වෙලාවෙම සීනිගඳ ඇඟේ. නිකමට හිතාගන්න මේ මාපට ඇඟිලි 50කට කරේ ඉල්ලගෙන ඉන්නකොට පොල් කටු 50කටක් ගෙල්ල ගන්නකො මොකක්වත් එපා. සිනිකන්න ගහන දෙයක් ඕනේ කොච්චර කරදරයක්ද කියලා. ඔය ජටාමැදුරු බඳින තාපසයෝ මේ උඩ බඳින මේ මුන්ඩිය නිසා පුදුමාකාර විඳවිල්ලක් විඳවනවා. ඒගොල්ලෝ උඩට බඳින්නත් බෑ, පැත්තට බඳින්නත් බෑ, පස්සට බඳින්නත් බෑ. කොයි පැත්තට බැඳවත් නිදාගන්න ඉරියව්ව බාධා කරනවා. ඉතින් ඒ නිසා මේක ඒකේ ජටාමැදුරු පැත්තට තියලා බැඳ ගන්නවා. ඔළුව පිටිපස්සට තියලා බුදිය ගන්න. පිටිපස්සට තියලා බැඳුවොත් නිදාගන්න බෑ. ඒකයි කොණ්ඩා මොස්තර ඇවිල්ලා තියෙන්නේ. ඒක ආවේ තාපසයන්ගෙන් නෙවෙයි. කෙසේ නමුත් උරුචක්‍රමාලේ දා ගන්නකම් ගණන ගාන එකතු වෙන්නේ. අතර මෙතන එකතු කරන නිසා මුල් කාලේ ඔය පළවෙනි විසුද්ධි පහේදී යෝගාවචරය හරීම මේ අහිදල් කූඩේකට වතුර පුරවන්න වගේ පක්කඩයට හකුරු හංගන්න වගේ පුදුමාකාර උත්සාහයක් ගන්න. උත්සාහ කරුවාට පල්ල නැති මල්ලකට කල්ඩිසැක් කියලා කියන්නේ බඩු පුරවනවා වගේ. අපිට අහක යන්නේ නැහැ තීරුම් ගන්න ওই බඩුවල නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මල්ලෙත් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේකේ පල්ල නැහැ නිසා ධම්මට මොකද මේ එකතුවක් වෙන්නේ ඒ වෛශ්‍යක මේ පාරපුරුෂයන් ගැන බලාපොරොත්තු වෙන ගෑණියෙකුට සලකනවා වගේ. ඒ කියන්නේ ඔක්කොම gedara තියෙන දේවල් මේව කළා gedara මිනිහට නෙවෙයි සලකන. gedara මිනිහා තියාගෙන ඉන්නවා. පොර මිනිහට තමයි දෙන්නේ. ඒ වගේ ජීවිතයක් අර මුල් විසුද්ධි පහේ වටත් විසුද්ධි කියන නම් දාන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි. ඉතින් ඒක නිසා අපි මේ නිකන් ඉන්න මොහොතකම මේ විසුද්ධි පහම ලැබිලා නේ. ඉන්න බැරි කමනේ තියෙන්නේ. සුම්මයිදි මෙහෙම මොනක්වත් නැතුව නිකන් ඉන්න ගියාම පුදුම පාළුවක් නේ, පුදුම කම්මැලිකමක් නේ. මොනවා හරි කරන්න හිතෙනවා. කරන හැමදේම කබලෙලිවට වැනියු. ඒ නිසා කරලා කරලා ඒකෙන් එන ආධිනව දැනගෙන පුළුවන් තරම් කණ්‍යා කරේ බැඳෙන්නේ නැතු කුලයා කරේ බැඳෙන්නේ නැතු ඉන්න පුළුවන් නම් එතෙන්ට එන්න කොච්චර අවුරුදු ගාණක් ඇයිද? ඒ යාපු හම්දු කියනවා ඒ ලොකු හම්දු කියනවලු නිවන දකින්නවා කියනකොට බය හිතෙනවා කියේ. කොහොම කරන්නද? මේ තියෙන දේවල් ඔක්කොම අතාරින්න මේ හීනකින්ව හිතන්න පුළුවන්. තව හම්බ කරලා ඉවරවත් නැති. මට පුදුමාකාර බයක් හිතෙනවා කියලා නිවන ගැන හිතනකොට. මේ තන්නේ කර සදාචාරාත්මකව පැත්තෙන් බැලුවොත් සීදීන සැකෙනීම. මේ කවුද කැමති වෙන්නේ මේ තමන්ගේම බොටු කපා ගන්න මේ තමන්ගේම දෙලිපි. ඒ වගේ තමයි ආපත්‍ති කුසලතාච සමාපatti උත්ථාන කුසලතාච ලබා උපයා ගන්නාලද දේ අතහරිනවා. අදමුල කරන ලද වැරද්ද ප්‍රසිද්ධ ස්වභාවය කියනවා. ඒ වෙලාවෙම නෙවෙයි වෙලාව කලාව තියෙනවා. ඒකට විනයක් තියෙනවා. කෙනෙකුට ගිහිල්ලා කියනවා මෙන්න මේ වුණේ ඉතින් කමටහන් සුද්ධ කරනවා කියන්නේ ඕක තමයි. තමන් අදින් වෙච්ච වැරදි ටික හෙලි කරන්න පුළුවන් නම් මොනම යකෙකුටවත් බෑ කියන්න බෑ. වෙච්ච දේනේ කියන්නේ. හොඳ නිසා කියනව නෙවෙයි. සත්‍යයේ නාමයෙන් ප්‍රකාශ කරන. හෙලි කිරීමේ නාමයෙන් ප්‍රකාශ කරන්න ගියාම පුදුම බබලෙල්ලක් බබලනවා. ඒක මේ අද ඊටාමත් අමාරු දේ බවට පත් වෙලා තියෙනවා. මොකද හැම කිසිම කෙනෙක් කැමති නැහැ සරල භාවයට. ඔක්කොමලා හිතන්නේ දෙයයන්ාංශ කෙනෙක් ගාලා අපි සුද්ධ කළා දමාවි. සන්ලයිට් වෙනට සබන් જાතියක් ඒ හොදපුවම ඔක්කොම එයි නැත්තම් කංගානංගගේ නාපුවම ඔක්කොම පව් වේදෙයි මේ අකුලුව ටික වහගෙන යමු බහුවචනෙන් ඔව් කියන්නේ ඒක වචනේ කාටට ගිහිල්ලා කියන්න වෙච්ච වැරද්ද පිළිගන්න වැරද්ද පිළිගන්න පුළුවන් කෙනෙකුට නැත්තම් බැරිම නම් දන්න කෙනෙකුට කියන්නේ මේක අහගෙන හිටපන් කියලා ආන් ඒ ටික තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඒක අපි අද මේ පුරුම පන්දිසාංශට පිංචි දෙවි තාමත්ම ලස්සනට හරි ගසලා දීලා තියෙනවා. ඒ හුඟ දෙනෙක් හිතන්නේ භාවනා කරනකොට මේක මේ මේ විදිහේ යාන්ත්‍රණයකින් පව් හොදන්න පුළුවන් කියලා. පව් හොදනවා කියන එක අපි සිංහලෙන් කිව්වොත් එම් පව් සමා කරනවා කියලා හුඟ දෙනෙක් කැමතියි. ඇඟරි දෙන වැඩේ වෙච්ච දේ වෙච්ච හැටින් කියන එක. ඉතින් ඒකම තමයි හොඳ පැත්තට දාලා තියෙන සමාපatti කුසලතාච සමාපatti උත්ථාන කුසලතාච උපයාල ගන්නා සමාධියෙන් දක්ෂව නැගිටින්න ඕනේ. එහෙම නැත්නම් නැගිටිනකොට ඒක භාවනාවට හරව ගන්න දක්ෂ වෙන්න දැන් හැදෙනවා. සමාධිය කැඩෙනවා. සතිය කැඩෙනවා. සදාව කැඩෙනවා. වීර්යය කැඩෙනවා. නිදිමත එනවා. ප්‍රඥාව කැඩෙනවා. ඒක දිහා බලලා ඉන්නවා. ඉතින් ඕක කැඩෙන බව කොයි එකෙත් එනවා. අන්න ඒක දැනගත්ත දවස් තමයි තේරෙනවා අපි මේක කොච්චරක් දවසකට පන්නනවද කියලා. ඉතින් අපි විනාඩි 30ක් විතර අරගෙන තියෙනවා කයිවාරුවට විතර. ඉතින් ඒ නිසා තව විනාඩි 50ක් විතර තියෙනවා අපිට ධර්ම සාකච්ඡාවකට. ඉතින් මම මේ ප්‍රකාශ කරපු දේ මත හෝ පොතේ තියෙන දේ මත හෝ තමන්ගේ කමටහන් වார்த்தාවක් ගැන හෝ නැත්නම් අපි අපේ ආධ්‍යාත්ම ජීවිතයට අදාළ දෙයක් ගැන හෝ ප්‍රකාශන ප්‍රශ්න විවේචන සීනවන සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා හිටනවා. අවසරයි කියන්නේ. අද මේ අපි බලාපොරොත්තු වෙනවා මේ ආගස්තයෙන් කියන පළවෙනි දිනවල මම අපි බලාපොරොත්තු වෙනවා මේ මේ සුබෝදාරම් වෙනවා කියලා. අපි මේ සැරේ මැයි කෙනෙක් රේසින්දා මගේ සත්‍යපීඨ අධ්‍යයනය දෙන්න පොඩ්ඩක් විස්තර කරන්න. මොකද ඇහුන්නේ? අද මොකක්ද අත්දැකීමක් ගැන මම විස්තර කරන්නද? ආ හොඳයි හොඳයි. මම අත්තම දැන් දැනන්නේ ඇති නැති වෙන සත්‍ය ප්‍රවාහයක් වශයෙන් දසාව අවකාශයේ සම්බන්ධ චන්දන ප්‍රවාහයක් ලෙස දෙනවා. ඒ කියන්නේ මේක මුකුත් අද්දත්ත බෞද්ධය කියලා මුකුත් සීමාවක් නෑ. අනේ සක්මනේ දින දවඩවලදී ඕනෑම ස්පර්ශයක් සිද්ධ වෙන වෙලාවෙදී දැනුමේ ශක්ති ප්‍රවාහයක් ඇති වෙන නැති වෙනවා කියන එක වශයෙන් විතරයි මට දැනුනේ මේක. මේක පැහැදිලි කරගෙන ඉන්න තමයි බලාපොරොත්තු ඔය එක අපි අර මේ මෙල්බන් වල තිබ්බ සති කැම්ප් එකේදී ඒ ළමයි එලිමහනේ බුදි කරවලා අහස දිහා බලන ඉන්නේ. අහස දිහා බලා ඉන්නකොට පොඩි ඉංගියක් දීපු ගමන් පේනවා අහස පුරාවට කූඹි දඟලනවා. අහස පුරාවට පණුවන ලියනවා. අහස පුරාවට කෝඳුරවන ලියනවා. කරවිල වෙනකම් බලනින්න එතකොට ඒ ළමයි හතර පහ දෙනෙකුට ඒක දැකලා පුදුම සතුටකින් අනික් අයට කියලා දෙන්න පටන් අරගත්තා. ඇත්තයා එල්ල කරන්න එපා මගේටවත් හිස් හාස දිහා අනන්තය දිහා බලන්න ඒක පුරාවට නලියනවා. ඒක හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට මේ ප්‍රෝටෝන්ස් ඉලෙක්ට්‍රෝන්ස් එකක් අහුනවා වගේ. ඒ වගේ හැඩයකුත් නැහැ. පණු ස්වරූපේ තියෙනවා, තිත් ස්වරූපේ තියෙනවා. හැම වෙලාවෙ එකම මොහොතක්වත් ඉන්නේ නැහැ. ඉතින් මේ හැම එකක්ම ඇති වෙනව නැති වෙනව හැබැයි ඒක අපිට ඥානයක් ඇති කරන්නේ නැහැ. දීබබුල ඇති වෙනවා කැඩලා යනවා. මේ වක්කඩයක් ගාව දීබබුල ඇති වෙනව නැතිලා යනවා. වහින වැස්සකට වතුර එකතු වෙලා තියෙන තැනට වැහි බිඳුව වැටෙනවා. ඇති වෙනව නැති වෙනව. ඉස්කෝලේ යන කාලේ මට මතකයි ඔය පෙරදිනේ හන්දිර විතර අපි දුවගෙන එනවා. ආපහු පාර පුරාවට අඟලක් විතර වතුර වැටෙනවා. වැහි බිඳුව වැටෙනකොට පුංචි පුංචි මිනිස්සු ටිකක් යනවා වගේ. වැටෙන වැටෙන වතුර පොඩ්ඩක් උඩට නැගලා නැති වෙලා යනවා. නිකන් මිනිස්සු ටිකක් යනවා. ඉතින් වතුර දිහා බලන් ඉන්නවා මේ පාර පාරේ වතුර ගලනවා. එක දිගට ඒකට වැහි බින්දුව වැටෙනවා. එහෙම නැත්නම් පොරි පුපුරනකොට කබලේ ටක් ටක් ටක් ටක් ගාලා එක එක තැන් වලින් එක පාට පිපෙනවා. එන්ට එක රැයට බිම්මල් පිපෙනවා. ඉතින් ඒක ඔක්කොම සිද්ධ වුණාට අපිට ඒක මේ ධර්මතාවයක් පෙන්වන්නේ මේක අනිත්‍ය සහ දුක හරහා ගියොත් අනිත්‍ය නিত্য දේ කියන්නේ බලාගෙන ලෝකේ ජීවත් වෙන මනුස්සයාට හුස්මක් හෝ බලලා පෙන්වන්නට පටන් අරගත්තොත් හුස්මවත් එක දිගට හිටින්නේ නැහැ ඒක පෙරලෙනවා. ආශ්වාස ප්‍රශ්වාසය වෙනස්. ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනස් කියලා මේක වෙනස් වෙන සුළු ගතිය දකින්න එතකොට ඒක මගේම දෙයක් නේ. එතකොට හරි දුකයි. මේ දිපලාන ඉන්න දේ එක දිගට තිබියන්කෝ තියෙන්නේ. අන්නේ දුක් දේ දුක් දනවන දේ ඇතිව නැති වෙන දෙයක් කිව්වහම දුක නැති වී යාමක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා අර අහසේ පණුවන ලියවුවට වතුර පාරක තියපු බුළු නැගලා කැඩලා ගියාට වක්කඩ පෙන කැඩලා ගියාට මිරිඟුව නැලියවට අපිට තේරෙන්නේ මේ ඇතුලේ මම කියා ගන්න හුස්ම ප්‍රාණයම දිහා බලලා ඒකත් බොහෝ මික්මට වෙනස් වෙන එක බලා සිටීම හරි කරදරයක් වෙහෙස කර දෙයක් විරාග දනවන දෙයක් ඒ විරාග දනවනදී මම නැතුව ඔහි ඇති වෙන ඔහි නැති වෙන දෙයක් නැත්තනකින් හට ගැනීම තියෙනවා. හටගත දේ නැති වීම තියෙනවා. මේ විදිහට අනිත්‍ය දුක හරහා ගියාට පස්සේ විතරයි ওই අනාත්ම ලක්ෂණ ප්‍රයෝජනයක් තියෙන්නේ. එහෙනම් බාහිර වෙනස් වෙන දේවල් විද්‍යාඥයෝ කොච්චර වෙලා මේක දිහා බලන් හිටියක් කවදාකවත් නිවන් දකින්නේ නැහැ. මොකද ඒක බාහිර කරණයක් වෙලා තියෙන්නේ. අභ්‍යන්තර වර්තනයක් නෙවෙයි. අභ්‍යන්තරාවරණයක් වෙන්නේ මේක ඇතුළත සිද්ධියකට දාලා බලන්න. හුස්ම හෝ පිම්බීමක් කිරීම හෝ ඇවිදිනකොට වම දකුණ හෝ තමන් කරන මොන දෙයක් දිහා බලන්න හිටියත් ඉසල ඒක රූපාව රූප රූපාරම්මණයකට දාගන්න. දාලා ඒක බලා සිටීම කොච්චර කම්මැලි කරන සුළුද අපි අනුන්ගේව බලන්න කැමති. රූප නොවන දේවල් බලන්න කැමති. රූපයකට දාපහා හරි ලේසි. බලලා මේ අනිත්‍ය දුක්ඛ හරහා ගියාට පස්සේ නම් ඒ අනාත්මය දැකීම මම නෙවෙයි කියා ගැනීම ලොකු සාන්තියක් නිකන් මතයක් විතරක්ම නෙවෙයි ඒකට ඒක. හිතලුවක් විතරක්ම නෙවෙයි. එහෙම නැත්නම් ඉතින් අපිට කියන්න පුළුවන් ඉතින් පිටරටවල් වල සුළු සුළං එනවා. පිටරටවල් වල ගිනි කඳු පුපුරනවා අපිට ගාලල්ල. අපි නෑම කීක තමයි හිටියේ. ওই සුනාමි වගේ එනකන් අපිට සුනාමි කිව්ව වචනවත් දන්නේ නැහැ. මොකද එහෙම දෙයක් නැහැ නේ. අපි අර කල්නිතිස් රජුරු ඉන්න කාලනම් මොහොත කොට ගල්ලා තියෙනවා. අපට වෙන්නේ නැහැ. මොන වෙච්ච දවසේ ධර්ම ඉගෙන ගන්න මනුස්සය නැහැ මැරිලා ගහගෙන ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒ නිසා මේ අභ්‍යන්තර කරන දේක මමී කියා ගන්නා දේක ඇතිවීම නැතිවීම දකින්න තරම් ඉදිරියට යෑම තමයි ඔකේ තියෙන වටිනාකම. ඉතින් ඥානවන්තයාට පුළුවන් බාහිර දේ දැකලා අභ්‍යන්තරකරණය කරන්න. භාවනාකාරයට පුළුවන් අභ්‍යන්තර දේ දැකලා අනුමාන ඥාණයෙන් බාහිර දේට දාන්න. ඉතින් හැමතැනම මේක තියෙනවා. ඒක පිළිගත්ත දවසේ අපි නැති මීහරකෙක් ගැන කනගාටු වෙන පොහොරකම නැති වෙනවා. අපි ළඟ නැති මීහරකෙක් ගැන කනගාටු වෙන මෝඩකම තමයි පුත්තජනකම කියන්නේ. අපි හැම වෙලාවෙම නැති එකක් ගැන කල්පනා කරා. තමයි ළඟ නැති එකක් ගැන හිත හිතව හිතවෙයි. ඒ විනුවට මේ ඉන්න මීහර ගැන බලපන්. ඒක එතකොට මේ පිට මීහර ගැන හිතනවට වැඩිය මේ දකින්නදී ඔය වගේ ඇතිව නැති වෙන බව දැනගත්තොත් මේ මමයට ඒ සම්බන්ධය කළ හැකියක් නැහැ. මම හිටියත් ඔක කොහොමයි මම නැතත් එහෙමයි. ඒ නිසා හොඳම දේ වෙන්නේ වෙන්න ඇරලා බලා සිටීමේ හැකියාව පුරුදු වෙනවා. ඒක නිසා බලන්න අභ්‍යන්තරය ඇති වුණා නම් බාහිරට දාන්න. බාහිර වශයෙන් සිද්ධ වුණා නම් අභ්‍යන්තරකරණය කරන්න ඒක අජත්ත බහිද්ද වශයෙන් ලක්ෂ කෝටි වාරයක් කරනකොට තමයි මේ සිද්ධි වෙන්නේ ඒක. එහෙම නැත්නම් සාක්ෂාත්කරණය වෙන්නේ. ඒ නිසා ඕක බලන්න ඒ විදිහට දැමීමේ ඝර්ෂණයක් තියෙනවා අපහසුයක් තියෙනවා නම් අවබෝධයේ අඩුපාඩුවක් තියෙනවා. අවබෝධයේ හරිනම් ඇතුළත දැකපොදී එහෙම පිටට දාන්න පුළුවන්. පිටට දැකපොදී එහෙම ඇතුළට දාන්න පුළුවන්. එතකොට මේ මුළු ලෝකෙම විද්‍යාගාරයක් අපට. යන යන තැන මේක පෙන්වන්න තියෙන්නේ. මෙච්චර කල් නොදක හිටිය කොහොමද කියලා අහන්න හිතන. මේ තරම් ප්‍රසිද්ධිය මුරගාන දේ මෙච්චර කල් නොදක හිටියේ බුරුමේ පණ්ඩිත ශාංශ කියනවා බලපු නැති නිසායි. අපි බලන්නේ නিত্য සුඛ සුබල ආත්ම දේ. බැලුවොත් හරියට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ බොහෝම ප්‍රසිද්ධයි. ඒ නිසා බලන්න ඒක ওই දැකපු දේ ඒකට හේතුපාදක කරගන්න පුළුවන්ද එහෙම නැත්නම් අනුග්‍රහයක් කරගන්න පුළුවන් නම් දක්ෂයි. ශරීරයක් කියලා දැනෙන්නේ ඒකම විශාල අවකාශයක ඒක විතරමයි තියෙන්නේ. ශක්ති ප්‍රවාහය ඇතුළේ තියෙන ශක්ති ප්‍රවාහය විතරමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මහන්සි වුණයි කියලා සතුටු වුණයි කියලා කනගාටු වුණයි කියලා ඇති දෙයක් නැහැ. මොකද ඒක අපි අපෙන් අහලා නෙවෙයි වෙන්නේ. ධර්මතා, න්‍යායතා, ඒවට කියනවා න්‍යාය ධර්ම, ස්වභාව, ගති, ධර්මතා කියලා. ඉතින් ධර්මතා ගැන බොරුවට පෙට්‍රල් පුච්චන කට්ටිය තමයි මේ පෘථග්ජනයයි කියන්නේ. පරිවේෂණ කරන අයට සීක කියලා කියනවා. ඕක ගණන් ගන්න නැතුව ඇත හැරියට පස්සේ රහත් උනායි කියලා කියනවා. Thank you. තුමන් කරනවා. හොඳයි. කෙනෙකුනේ චන්දෝදරි ස්වාමීන් වහන්සේ නෝනේ මට මේ දැනගන්න අර කාටියක තවත් ඕනද කියලා දැනගන්න මේ දැන් දැන් දැන් ඉතල නැගිටලා ගියා. මොනවද ඉල්ලන්නේ කාට්‍රිජස්ද? ඔව් ඒක අර මේ මේකත් දැන් දෙකක් ඉරලා තියෙන දැන් අරින් නැතේ තවත් ඕන නම් මේ රුචි වෙන කින්ඩ එක්කින් කියන යාට එවන්න පුළුවන් මට ඒක. ධම්මරතනම්තුමා චන්ද්‍රතනම්තුමාගේ එවනැල්ල ඉන්නවා මෙතන. එයා ඇඟිලි දෙකක් උස්සනවා. ඔබට තේරෙනවද? ඒක කොහෙල තියෙන දැන් ඒක මේ මේ නිමල් අරන් මේ 10 වෙනිදට කවුද නිමල් කියන්නේ? නිමල් රත්නායක. ඌ ඇවිල්ලා ඉන්නේ කොළඹ ආවිල්ලා හම්බුනා මට. ආ ඔව්. ආ මෙහෙට එනවා තේනවා තව ඇඟිලි දෙකක් කිස්සිලා තියෙන. ඇති කියලා ඇති කියලාලු කියන්නේ. හා හරි හරි සෝරි මට වැරදුනා. නිමල් ඇවිල්ලා මට කතා කරලා ගියා ලංකා විපස්සනායි කියේදී. හරි. හොඳයි. හොඳයි එහෙනම් විශේෂයෙන් කියන දෙයක් නැත්නම් අපි පැය භාගයකට විතර කලින් නතර කරන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ප්‍රශ්නයක් තියෙනවා මේ. සාමනිස කතා කරපු කාරණයක් සම්බන්ධයෙන් මේ ආපත්‍ති උත්තාන කුසලතා කියපු එක සම්බන්ධයෙන් සාමිනස දැන් කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් මොනවා හෝ යම් බාහිරත් එක්ක සම්බන්ධ වීමත් එක්ක ඇති වුණු මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය निराකරණය කරගන්න හැකියාවක් මුලින් නැති වෙනවා. ඊට පස්සේ කල්පනා කරනවා තව කෙනෙකුට මේක කිව්වොත් හොඳයි කියලා වෙලා. නමුත් එයාට විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. තව කෙනෙකුට ඒක කියවට පස්සේ ඒ කෙනා මම කියන දේ පැහැදිලිවම තේරුම් අරගෙන මට නිග්‍රහයක් නැත්නම් අවමානයක් අපහාසයක් නොකර එක පිළිගෙන අරගෙන ගිහලා මට සුදුසු පිළිතුරක් පිළියමක් සපයයිද කියලා. ඉතින් ඒකත් එක්ක එයා නිහඬ වෙන්න බලනවා. ඉතින් පස්සේ එතකොට ඒ ප්‍රශ්නේ කාලයක් යනකොට ඒ කෙනාට පුළුවන් නම් Tamanටම පුළුවන් නම් ඒක විසඳ ගන්න ඒකේ ආදීනව පැත්තයි අනිත් පැත්ත අනිසංස පැත්තකෝ දැකලිවරලා සාමිනාස එතනදී කොහොමද එතකොට ඒක නිවැරදි කියලා කියන්න පුළුවන්ද ඒකත් සාමාන්‍ය ආපත්‍යක් වෙන්නේ දෙන්නේ සම්බන්ධ වෙලා. විශේෂයෙන්ම මේ ආචාර ධර්ම කියනකොට සීලය කියනකොට ආපත්‍යක් නම් ඉතින් වෙන්න පුළුවන් පඤ්ඤාති වජ්‍ය වලින්. පඤ්ඤාති වජ්‍ය වලින් වෙනකොට දෙවන්නේක් සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. කොහොම හරි ආපත්‍ය ගැලවීමේදී ආපත්‍යෙන් නැගිටීමේදී මේ කියන සරති විවෘති උත්තානි කරෝති දේසේති කියන ක්‍රමේ තමයි කමඨාන සුද්ධ කරගත්තොත් ගමන පහසුයි. කමඨාන සුද්ධුම් නැත්නම් ওই කියන විදිහට හොඳ සාහිත්‍ය කුසලතාවයක් තියෙනවා නම් මේ විච්ච වැරද්ද තේරුම් ගන්න ප්‍රමාණ කරන කාලයානුරූපව ගැළවීම කියලා අපි ඒකට කියනවා කාලයෙන් විසඳනවා. ඕන ප්‍රශ්නයක් කාලයෙන් විසඳනවා. නමුත් ඒ කාලේ පුරාවට තමන්ට <clears throat> මේෂ කරන්න බෑ දැනගන්න බෑ ගැළවෙන පැත්තට දයන්නේ හරියන පැත්තට කියලා. මොකද ඒක පැත්තකින් ප්‍රකාශ නොකිරීම තේරෙන්න පටන් අර ගන්නවානේ. ඒ නිසා ඒක දිනු කරලා තියෙනවා මේ සටෝරි. සටෝරි කියලා කියන්නේ අවස්ථා හතරකට තිබ්බත මල පොතේ මැරිච්ච ගමම මැරිච්ච බව දන්නවනම් කෙලින්ම නිවනට යන්න. එයා ඒක පිළිගන්න කැමති නැහැ. එයාගේ ඇඟේ තාම උෂ්ණ තියෙනවා. ඉඳුරන් වැඩ කරන්නේ නැහැ. එයා ඒක ලෙඩ වෙනකොට දැනගත්තා. දැන් මැරිලා නැහැ කියලා පටන් අර ගන්නවා. එතකොට ඒ යොරෙච්ච ගමම මේ දැන් භාවනා කරනකොට අරමුණු තේරෙන්නේ නැත්තත් කි ගම ප්‍රශ්නකින්තරෝ බාරගත්තා නම් මරණයේදී බාර ගන්න බෑ දැන් හරි මැරෙනවා. ඉවරචිකා විශාල ආලෝකයට යන්නේ කෙලින්ම සමශීෂී නිවනයි. ඉතින් ඒ කියන්නේ මරණය කියලා ගණන් ගන්න කිලිම මරණය ඉන්නට දොරක් කරගන්න. එහෙම නැති වුණොත් එimhe ඊට පස්සේ ධර්ම කර්ම පුරුදු කියලා මට්ටම් තුනකට යනවා අන්තිමට මනුස්ස ලෝකෙට හෝ තිරිසන් අපායට වැටෙනවා. පහු වෙන්න වෙන්න වෙන්න පල්ලෙහාට වැටෙනවා භවතලේ. නිවනේ ඉඳලා පල්ලෙහා භවතලයකට එනවා නිවන නම් මැරිච්ච ගමම්ම වගේ මේක ඈක සංඝහරිප පැත්තක දාලා මැරුණා කියලා තේරුම් ගන්න පුළුවන් මාදේ මට මතක නෑ අවස්ථා හතරක් විස්තර කරනවා තිබ්බත මල පොතේ. ඉතින් මේ අමිත් ගෝස්වාමි කියන මනුස්සයා ඉන්දියන් කාරයෙක්. මේ පොත නම් තිබ්බතේ. එයා ඇමරිකාවේ ඉන්න ප්‍රසිද්ධම දක්ෂ විද්‍යාඥයෙක් කියනවා මට මේ ජීවිතය ඇතුළත මේ තිබ්බත මල පොතේ ඔප්පු කරලා පෙන්නන එක තමයි මම භෞතික විද්‍යාඥයෙක් වශයෙන් කියන්නේ. වෙච්ච දේ වෙච්ච හැටියෙන් බාරගත්තා නම් පිළිගත්තා නම් ඒක හදන්න හරිම ලේසියි. බුදුන් කියන්නේ කර්මයේ දීට ධම්ම වේදිනිය වශයෙන්ම ගෙවපන්. උපපජ්ජ වේදිනිය හා පරිපරියා උපපජ්ජ වේදිනිය ditta ධම්ම වේදනීය උපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය අහෝසිකම් අපරාපරිය වෙනකොට සංසාරේ පුරාටම වර්ධෙනවා උපවජ්ජ කියලා කියන්නේ ඊගාව ආත්මෙ දෙනවා මේ ආත්මෙදි ගෙවන්න නැතුව ඊගා ආත්මෙට ගියොත් හත් ගුණයක් වැඩි වෙනවා වැරද්ද ඒ නිසා හෙලි කිරීම තමයි ඒ නිසා සාමාන්‍ය මනුස්සයාට වැඩිය ditta ධම්ම වේදනීය වශයෙන් ගෙවන්න හදන එක දුක විඳිනවා දැන් ආයේ පස්සර දාන්නේ කල්බදු ක්‍රමේ නෑ. දැන් ඒ ගත්ත ඒ වෙලාවෙම ණය කිව්වා. ඒකට පොලි නෑ. හැබැයි ඒ වෙලාවේ ලේ පිට Taman ගැන කිසිම අනුකම්පාවක් බෑ. අරමනසාර කියලා වැඳලා සමා වෙන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහක් වුණා. මට ඔව්ව ඔව්ව තියන්න බෑ. කෙලිම කියනවා. එතකොට මේ පෞෂත්වේ නැත්තම් කරගන්න බැරි නම් කිව්වොත් ඒ මනුස්සයා සමාව දෙන්නේ අපිට අයිති නැහැ. කිසිසේත්ම අපිට අයිතියක් නැහැ. මේ මනුස්සයා අපිට විනිශ්චයකාරයෙක් විදිහට කටයුතු කරද්ද නීතිඥයෙක් විදිහට කටයුතු කරද්ද සොලිසිටර් ජෙනරාල් විදිහට කටයුතු නීතිපති වෙයිද අපිට කියන්නේ. අපිට තියෙන්නේ කියලා කියන එකයි. දනුවන් කෙරෙන්නත් එපායි. ඊමෂා මූණට කෙල ගහන්න ඕනේ. කෙල ගැහුවොත් තමයි වැඩේ හරියන්නේ. එහෙම තුන්නේ නෑ ඌව ගණන් ගන්න එපයි කියනකොට ඒක නිකන් මේ හුරතලයක් තියෙන. ඒ මනුස්සයාට අවස්ථාව දෙන එකයි තියෙන්නේ. ඉතින් සෑයේ දිට ධම්ම වේදිනේ වශයෙන් ගෙවන්න ගියොත් ජීවිතේ හරි කටුකයි. හැබැයි ඇරියස් නෑ. ඒකට කියනවා අනනසුකේ කියලා. කිසිම ණයක් නෑ. හැම කෙනාත් එක්කම ගණතුනේ එතන එතන ඉවරයි. තරහක් තියෙනවනේ කිව්වා. ආශාවක් තිබ්බනේ කිසි එකක් දුන්න ඉවරයි. ඉතින් ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් අවුරුදු 6 වෙනකම් විතරයි ළමයෙකුට. 6න් පස්සේ කරන්න බෑ. අපි ඊට පස්සේ කුහක කන් ටිකක් කියනකොට අපි ඊට පස්සේ ඉතින් මේ සමාජ චාරිත්‍ර වාරිත්‍ර කියලා මොනවද කරනවා. බුදුරජාණන්සේක ආයතු කියලා දීලා තියෙනවා භික්ෂුවකට තව භික්ෂුවක් ගාඩ ගිහිල්ලා කියන එක අපති දේශනා කරන නැත්නම් අපි කියන විදිහේ පිළිවත් පානක් පුරනවා. ඒ කොයි එකෙන් හරි ආයි කතායිස පාසෝති කියලා කියන්නේ තමන්ට තමාව සමාධියුමයි. කාලේ විචිවිසදීමකුත් වෙනවා. නැත්තම් අර විදිහට කරන්න පුළුවන්. නමුත් ඒක මැරෙනකන් මරණයෙන් එහාට ගෙනියන්න කියන්න ඕනේ. එහෙම නැත්නම් ඒ යෝජනා ඉස්තර වෙන්න දෙන්න එපා. ඉස්තර වෙන්න ඉස්සෙල්ලම අදාළ කෙනා ළඟට ගිහිල්ලා අදාළ කෙනෙක් නැත්නම් ওই විදිහට සම්මනේ වෙනවා. අදාළ කෙනෙක් ඉන්නවනම් මිනියට හරි වඳින්න කියලා කියනවනේ කියලා. ආචාර්ය මේ ආර්යනාංශනමක් නම් සමාව අරගෙන පටන් ගන්න. නැත්නම් අපවත් වෙච්ච තැනට ගිහිලා මේ මේ සෝම් පිටින් හරි ගිහිලා සමාව ගන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් අර හිතට එන බරනේ අද මිනිස්සු විඳවන්නේ. පුදුමාකාරෝ මම දන්නේ මට එන ඊමේල් ටික කියවන්න දෙන්න පුළුවන් නම් වටිනවා. අපි හිතාගෙන ලෝකේ ඉහළම ඉන්න මිනිස්සු මොන තරම් දුකකද ඉන්නේ. පුදුමාකාර තත්ත්වවලට ගිහිල්ලා නමුත් ලෙඩක් අසන එකක් ආවට පස්සේ බින්දුවේ අපිට තරම්වත් මෙහෙම සාකච්ඡා කරන්න කතා කරන්න කෙනෙක් නැහැ. අපි නම් ওই ගහ බැන ගත්තත් කොහොමද ඒක හැලිය බත් කාලා ඒක අයියා මල්ලි වාගේ අපි ඒක හැලිය බත් කන්නේ ඒක පැතුලි පුදියන්නේ දුක ශෝකේ නැහැ දන්නේ අයියා මල්ලි වාගේ ඉන්නවා. ගහ ගන්නවා. ඉතින් එහෙම නැතුව පුළුවන් නෑ. අප්පා මේක මාළකෙලියක්. ඒ ගහ ගන්නකොට ලේ හෙල්ලෙන්න ගහන්න ඕනේ. අප්පච්චි ඉන්නකොට කියන්නේ ගහන ගහ අඬන්න ගහපන්. නිකන් අත ගන්නම් එපා. ආරකව කරා කෙලවනකොට කමතේ අත තියන්න එපා. කිවිත ගනින් ගහපන් ගහනකොට අඬන්න ගහපන්. එහෙ නෑනේ. අත ගන්න එපා. අරකුත් එක්ක අත ගන්න යන්නේ. ඔය එතකොට ආරක උරතල් වෙනවා. හීයහපා. ඉතින් තිය අමාරුයි. එහෙකට හීය හැම දැන් වෙලා තියෙන අගුල උඩ දුවන්නේ. ඇවිලිලා නැහැ. අන්ධහැරේ තියෙනවා. අරක පිටිපස්සේ බලන මේ අකා ගොයියද කියලා. ඇවිලිලා නැහැ. ඒක පුරන පැටලිලා නගුල ඇදිලා යනවා. අන්ධහැරේ බොහොම ජයට ඇහෙනවා හීයේ නැහැ. අද ඉන්න ඔක්කොම විසිල්කාර විතරයි බල්ටි නැන්නේ. විසිල් ගහන උඩ පැනලා නටනවා. බලාහිනවා දැන් ගායි දැන් ගායි මොකක් අත්තයි. ඒ නිසා යාපත්‍ය දේශනා කරන මනුස්සයාගේ තේරෙනවා වෙන්දට වැඩිය හැම පැත්තෙම ප්‍රශ්න දිලන ප්‍රශ්න උද්දුල දිදුලන ප්‍රශ්න හැම වෙලාවෙම එනවා. ආයකින් කෙලවරක් නැහැ ප්‍රශ්න වල. ඒ හිතාගන්න බැරි මිනිස්සු ළඟ හිතාගන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා. ඒක ඔක්කොම එළියුණයි කියලා කියන්නේ දුක ගොච්ච දාන. කිසිසේත්ම ස්පාසාවක් නැහැ. මොන විදිහකට ස්පාසාවක් නැහැ. හැබැයි ඒ තුල සතර සතුටක් තියෙනවා. දැන් අපි මහානගමනේ කරන්නේ. ශාසනයේ නෙවැඩ කරන්නේ. මොන සැප විඳින්නද මේ මේ දියසුළු තියලා ඉන්න කාට මොළ මරණීද කියලා පුතේ තේහල් තියෙනවා. ඊට භාවනා සාය ගහලා තිබුණා. දිවස් තුල තිබ්බේ කාට මොළ මරණෙදිද? මෙතනින් ගිහිල්ලා එහෙම මුඩට ඇවිල්ලා තියෙන කට උගල. ඉතින් ඒකේ බුදිය ගන්න බලන්නේ. තින්සා භාවනා කරන්න කියන පස්සේ ඉන්නේ අන්න ඉන්දනවල කොහොම ඇද්ද මෙතෙන් උඩට යනකොට. ඒ වගේ ආපත්‍යකදී කෙනෙක් ඉන්නේ එක කෙනෙකුට හෙලි කරන්න පුළුවන්කම එහෙම නැත්නම් මේ ආපත්‍යක් අපිට හෙලි කර ගන්න පුළුවන් තරම් කෙනෙක් ඉන්න එක ඒ සැක කරන එක තනිකර අපායක්. අපිට තියෙන්න ඕනේ නැහැ. මට තේරෙන පොඩි කාලෙදී කරන එක උඩ සීමා කරගෙන හිටියා. ඒ වෙලාවට සමහර වෙලාවල් වලට කියන්නේ ජීවිතේ ඉරනවා ඉරනවා අතපසු වුණා වගේ එහෙම කියලා තේරුණා. ඊට පස්සේ සමහර වෙලාවල් වල ඒ කියන්නේ හිතට හිතනවා කියන්නේ වැරද්දක් කියලා. නමුත් ඒක කරන්නත් හිතනවා කරාම අයිකමක් හිතනවා ඒක නොකරේ කියන හොඳයි කියලා ඒක නම් පසුතැවෙනවා එහෙම එකක් තිබ්බා එළියට එන්නේ නැහැ කියන්න ඕනේ එළියට එන්නේ නැහැ තාම මේ මේ තරම් දෙනකදී ඉතින් මොකද්ද ප්‍රකාශයක්ද ඔය කරන්නේ එහෙම නැත්නම් ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් මේ මේකට කියූප එකටම අර්ථකථනයක්ද කරගන්න ඕනේ. ඒ කියන්නේ අර්ථකථනයක් තව දෙන්නේ. ඒක තමයි කවුන්සලින් කියලා කියන්නේ. කවුන්සලින් කියලා කියන්නේ මේ ලෙඩක් තියෙන කෙනාට තද වෙලා ඉන්න කෙනාට කතා කරන්න ආන. එයාට තේරෙන්නේ නැහැ කතා කරන්න ඕන දේ. එයා හිර කරගෙන ඉඳේ එන්නෙමත් නැහැ. කද්දාකත් එළියට. ඒකේ සේෆ්ටි කච් එක දැම්මා වගේ. ඉතින් වෙඩි තියෙනවා එල්ල කරලා තියෙන උණ්ඩිකුත් දාලා කොකා ගස්සනවා වදින්නේ නැහැ. ඔය සේෆ්ටි කච් එක තියෙනවානේ. අනිත් එක්කන දන්නවා අහගෙන ඉන්න එක නම් එයාට කවදාකවත් හෙලි කරගන්න බෑ. මොකද මානසිකත්වය තද කරනවා. දවසක් යන්න හදන. දෙකක් හතර පස් වෙන දවසකට ඉබේම එළියට එනවා ඕක. මේ මෝහණේ හරහා ෆ්‍රී ඇසෝෂියේෂන් හරහා කවුන්සලින් හරහා ඉතින් ඒක දැකගත්ත පස්සේ දැකගත්තට පස්සේ මේ 1800 900 මම හිතා 18 19 දී වගේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරලා කියනවා එහෙම වෙනකොට කවුන්සලර් අහගෙන ඉන්න එකනා මෙයාට අහුම්කම් දෙන්න ඕනේ කන් නැත්තේ නමුත් බීරෙක් වාගේ කියලා. ඔක්කොමලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බැන්නා. මියා මේ පිස්සු කතා කරන මේ කවුරු හරි කියන දේ අහගෙන ඉන්න පුළුවන්ද? මේ කන් ඇත්තේ නමුත් බීරක වගේ කියලා. ඊට අවුරුදු 60 ගානකට පස්සේ එරික් ෆ්‍රොම් බුද්ධ ආගමේ දැක්කා කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඊට පස්සේ යා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට අරුත් අර්ථකථනයක් දුන්නා. අපි අත දාන්න ගියොත් අර මනුස්සයගේ ගලණේ නතර වෙනවා. දැන් මම අහුවොත් මොකද්ද උපසමතිකම ප්‍රකාශයක්ද අරේ මේ කියලා මෙයා කතා කරනක නතර කරනවා. ඒ නිසා ඒකේ එළියට ගාන්න බෑ. එයාටම බෑ. ඒක සේෆ්ටි කැච් එක තියෙන එක තමයි කර්ම කියන්නේ. ඒ තමයි දුක කියන්නේ. Taman කරපු ටිකේ හෙලි කරගන්න දෙන්නේ නැහැ. හෙලි කරපුවාම සනීප වෙන බව අහිංසකම හැම කෙනා ගාම තියෙනවා. ඔය පාපොච්චාරණය කරන අපරාධකාරයෝ ඒ කරන වෙලාවේදී බලන්න දෙන්න දෙවිල්ල. උසාවියේ ඉන්න දක්ෂම නීතිචාරත් කතා කරන්න බෑ. කෙලින්ම කතා කරලා කියන මම මේ වැඩේ කරා. මට සමාවක් ඕනෙත් නෑ. මම කරා. නඩුකාරට වෙන මොකුත් කරන්න බෑ. සමාජ දෙන එක විතරයි කරන්න පුළුවන්. උසාවියේදීම කියන්නේ ඒක කියවන්නේ බෝධිචර්ය අවතාරයේ නාවිනි පරිච්ඡේදයේ පව් සමාකේදී. ගැලවෙන්න ඕනේ නම් මේ සංසාරයෙන් සිහිපත් කරන්න කියන අපි කරපු වැරදි කන්දරාව. අහවල දෙය කෙරුවේ නැහැ කියන්න බෑ. ඒ සමේ මැරෙන්න ඉස්සෙල්ලා මේක ditta ධම්ම වේදින වශයෙන් ගෙවන්න නම් අනේ මේ හැම මිනිහෙක්ම මට බණීවා. හැම මිනිහෙක්ම කෙල ගහන එක මගේ මූණට වැටේවා. හැම මිනිහෙක්ම කුණු අතු ගාලා විසිකරනට මගේ ඇඟට වැටේවා. වමනේ කරන එක මගේ ඇඟට වැටේවා, මගේ ඇඟට මූත්‍රා කරාවා, මගේ ඇඟට චූ කරාවා, කක්ක කරාවා. එහෙම කරලවත් මට ගෙවන්න බෑ. ඒ නිසා මින් ඉදිරියට කවදාවත් කිසිම කෙනෙකුට දොස් දකින්නේ කියලා ඒකේ අන්තිමට කියලා තියෙනවා මේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි මේ මහා ලොකුට තේරවාද කිව්වට පසුබන්දු පාතෝ කියලා තියෙනවා කවුරු හරි ඇවිල්ලා පාරක් ඇහුවොත් Taman දන්නෝ එයා දන්නේ නෑනේ මෙහෙම ඇඟිලි දික් කළ පාර පෙන්වන්න යන්න එපා මුළු අතම දික් කළ පෙන්වන්නයි කියලා. කොච්චරක් කොච්චරක් පළල් මනසක් තියෙනද දැන් අපි ඇඟිලි දික් කරලා මෙන්න මෙතන යන මෙතන කිවන අර මනසට ඇනලා ගෙනබව මොඩේ පාරවත් දැනනවා ඉතින් අහපු එකට ස්තුති කරලා මුළු අතම දික් කරන්නයි කියලා තියෙනවා මම මේ බුරුමේ ඉන්න කාලේ ඉස්සරහා මහත් එක්ක වැඩ කරන ගීයේ කරන මම මෙහෙම කරලා දෙකක් කතා කරනකොට විවේකනන්ද හඳුරු මෙහෙම කෙරුවා අතල්ලා කාරණාව කියන්නේ කිව්ව ඇඟිලි දික් කරන්නේ නැතුව කියන්නේ කිව්වා. මට එතකොට හිතුණා මොන වසලයෝද අපි කියලා. ඒ මනුස්සයා මයිත් එක වැඩන කොමිටි මෙම්බර්. උට බුරුම පුළුවන්. ඉතින් මං කව මම කියන දේ කො කියපන්. මෙච්චර කරලා මට කරන්න බෑ මම ආයෙ කියන්නේ නැහැ දොන්නම කියලා දික් කරන්නේ. ඒ කියන්නේ 92 96 මම ළඟ හිට විවේකනන්ද අමතර හිමිට ඇඟිලි කියලා. කෑ ගන්න දෙයක් නැහැ. ඉතින් කියන්න ඕනේ කියන්න. ඇඟිලි දික් කරන්න තු කියන්නේ. ඒ නිසා ඒ ඒ එළියට එළියට එනවා කියන්නේ සාසනයක විතරයි වෙන්න පුළුවන්. හැම කෙනාම වහගෙන ජීවත් වෙන්න. ඒක සොරි වහගෙන ඉන්නේ කක්ක වලක්. අසුචි වලක් වහගෙන ඉන්නේ. ඒක කාටවත් හෙලි කරන්න පුළුවන් නම් ඒක පුදුම සාන්තියක් තියෙනවා. හැබැයි ඒකටත් වෙලාවක් කලාවක් තියෙනවා. ඒ හෙලි කිරීමේදී වෙලාවක් කලාවක් තියෙන එක තමයි කවුන්සලින් කරන බෑ. ඒකෙන් ගේම ඉවර නෑ ගොයියෝ. ඒක සැලයක් හෙලි කරාට එහෙන ත්‍රිල් එකක් එනවා. ඉවර නෑ. මේක මෙහෙන තොගයක් නෙමෙයි මේක තියෙන්නේ. ඒකට හෙලි කිරීමම මානව ධර්මයක් වෙනවා. කෙලින්ම පැහැදිලි කළා කියනවා මගේ මෙහෙ මෙච්චරයි මට කියන්න තියෙන්නේ. ඔතන කැමති නම් අහගෙන ඉන්න. වාට කියන්න තියෙන්නේ මට ඔච්චර වෙන්න ඇති. කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මෙච්චරයි ඉච්චදී. මම හින්දේ ඕනනම් ආනපන තමයි ඉන්නේ. ඉතින් මොකද කරන්නේ? හිත යන්නේ මෙතෙන්ට ඉච්චරයි ධානපන තමයි ඉන්නෝනේ ඉන්නේ. ඕක ලක්ෂ සැරයක් කියන්නේ. එකමයි කියන්න තියෙන්නේ කියලා පස්ස ගහන්න එපා. එක ලක්ෂ සැරයක් කියන්නේ කියන්න කියන්න කියන්න කියන්න තව ගෙවි යෑමක් සිද්ධ වෙනවා. ඒකට ප්‍රකාශ ශක්තිය කියලා කියන්නේ. පාපොච්චාරණය කියලා කියනවා. පව් සමා කිරීම කියලා කියනවා. ආපත්‍ය දේශනා කරනවා කියලා කියනවා. අච්චයන් අච්චතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දක්ව කියනකොට පුදුම මානව ගතියක් එනවනේ හිතට. මේක වැරදි කරන මිනිස්සුනේ මිනිස්සු කියන්නේ එකට එක්කත් ඉන්නේ වැරද්ද සමා මේ මේ ගහන්න පුළුවන් එකෙක් මේ ලෝක කවුද ඉන්නේ? දෙච්ච කුට නගින්න කවුද ඉන්නේ? ඇඳපු එකෙක් කියන්නේ. මේ යේසුස් වහන්සේ සඳහන් කරලා තියෙනවා අනුන් ගැන විනිශ්චය කෙරුවොත් යක්ෂයා උඹ ගැන විනිශ්චය කරાવી. කවුරුත් ගැන විනිශ්චය කරන්න බෑ. උඹට කිසිම අයිතියක් නැහැ. උඹත් ඒ තරම් මේ වැරදි සේරම කියලා තිනවා. කටුකුරුන්ද ඥානදහමක කියලා තිනවා. මට කවදාකවත් දකින්න බෑ අනුන් තුල වැරද්දක් මම නොකරපු જાතිකක් කියලා. ඕනම කෙනෙක්ගේ වැරද්දක් මම දැක්කනම් ඒක මම කලින් කරලා තියෙනවා. මම කරනකොට ඒ ගහලල්ලා ඉතින් මමනේ. වෙන එක කරනවානේ අරුබියෙන් අරුබියට කපනවා. මයිලෙන් මයිල කපනවා. පෙත්තෙන් පෙත්ත මස් කපනවා. තෝ තෝ තෝ තමන් කරනකොට නෑ. අපි වාගේ අසාධාරණ විනිශ්චයකාරයෝ දෙකිල්ල රජු රෝගේ විතර හොඳයි. එයා අපි සමාජිකයන් සමග භවනා කරනන් අතර සමග්ගාණන් තපෝසුකෝ. හැම වෙලාවෙම කියන්නේ යන්න එපා. මේ වෙලාව දැකපුවාම ඒක කියන්නේ සාසනේ ඉඳ හදන්නේ. නැව නැවිල්ලා තියෙන නැගපියව. නැගිලා හෙලි කරපියව. දුරාපි සෝ හරි හොඳයි. ඒක හරි හොඳයි. හැබැයි වල්පල් කතා කරන්න එපා. අනුන්ගේ කතා කරන්නත් එපා. මේ නියෝජිතෙක් වෙන්නත් එපා කාටවත්. Tamanගේ දේ කෙලින්ම කියන්නේ මම මේ කතා කරන්නේ මගේ පළවෙනි අත්දැකීම. first experience personal touch එක. කවුරුවත් එන්නේ නැහැ බොරු කියන්නේ. කියන්න බෑනේ. එන්නේ මේ ඉස්සරහට පොඩ්ඩක් ආවොත් ලේසි පිටිපස්සෙන් කතාවට ඇහෙන්නේ. සමාල්ලාට පුදුමාකාර කේන්ති මුත්තක මේ කියන්නේ මේ කරද්දී පොඩි පොඩි දේවල් ඊටසේ මේ නැති රාගයක් මාර්ගිත ඇවිස්සී කියනවා. ඒක මේ ඇයි එහෙම වෙන්නේ කියලා හඳුන දැනගන්න අවශ්‍යයි. දැන් එක මේ සමා කර ගැනීමක් අවශ්‍යයි. මොකද මේ ඊය බුද්ධාන්දනාවේදී ඒ කියන්නේ සමහර ගාතම නේ කර්මීමුත් සූත්‍රයේ කීපය විතරයි මම දන්නේ. අනිත් ඒවා ගාතම දන්නේ නැහැ. ඒතර මට ආව හඳුන ඇතුළේ සියලු දෙනාගේම පුදුමා කියන්නේ ඊය ආපු ඇවිසීමත් එක මොන මගුලක්ද මේ ගාන ගන්නෙත් නෑ මෙහෙම මෙහෙමයි කියලා. ඊට මම අගේ අනුගෙන් අහුව මේ පටන් මට නම් අයිමත් වඳින්න යන්නම් බෑ කියලා. ඊට පස්සේ මේ යාළුවා තමයි කිව්වේ මේ එහෙම කියන්නත් එපා මේක වඳින්න නැත්තම් ආර ඉස්සරහට මේක හරියට දාගන්න තමයි අර හාමුදුරුවොත් එක්ක මේලා පොඩි ගැටීමක් ආ ඇත්තම ගේන්තිකුත් එක. ඒ ඒ ඒ ගැටීම ගැටීම කොහොමද ඉන්නේ කියන්නේ? ඒ කියන්නේ හාමුදුරුවෝ දන්නවා මම දන්නේ ඒක තරහද? නෑ නෑ එහෙම නෙවෙයි. මේක මේ ආ ඒ කියන්නේ මම කියෙව්වට දැනගෙන කිව්වත් මට තේරුමක් නැහැ. තේරුමක් නැහැ මම වෙලා ඉන්නේ කියලා ඒ මොනම් කාටද කියන්න ඕනද කියලා නෑ. එකක් පාටේ ගොඩාක් ගැටෙන ඉක්මන ගැටෙන ගත්ත ලොකු හම්බුනත් ඔක්කොම සමා වෙන්නේ කිසිස්තාව. මං හිතේ ලොකු හම්බුනට. මං හිතේ ලොකු හම්බුනට අනිත් හම්බුනට හිටියනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලොකු හම්බුන වෙන කෙනෙක් වුණා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි හරි ඔය කියන්කෝ ඔව් හරි දෙකයි. හරි පළවෙනි එක තමයි වෙන්දට නුරුස්නා දේවල් රුස්නා රුස්නා දේ දරන්න පුළුවන් දෙයක් පවා නුරුස්නා ගතියට යන. මේ මේ ආම්තෝයි මං ආන දීප උත්තර බලන්න. ඇහෙනවද පිටපතට ඇහෙනවද? ආම්තු කෙනෙක් උත්තරයක් දෙනවා ඇහෙනවද? <laughs> එන එක උඹ එතෙන්ද වැඩේ නැත්නම් මේ ආම්තු අයියෙන් කතා කරන්න එපා. ඉතින් එතකොට මොකා දෙන්නේ භාවනා කරන්න ඔබ නිකන් කණ්ඩනේ හදන නිසන වල ඉවර කරන්න හදන්නේ. මෙයා කියනවා නුරුස්නා ගතිය එනවලු භාවනා කරන්න එනවලු ඉතින් මූ ගෙදර ගිහිල්ලා කියයි ඔය භාවනා කරන්න යන්න එපා. ගියාම නුරුස්නා ගතිය වැඩි වෙනවා. ඉතින් කියන දේ ප්‍රකට වීමක් වෙන්නේ. ඒ නිසා තමයි තියෙන්නේ. තියෙන අරමුණු වල ද්වේෂ රාගේ මේ ප්‍රකට වෙනවා. කයි ඒකට ලෙඩාට මොකක්ද දෙන උත්තරේ ලෙඩාට තියෙන මේ බේත මොකද්ද? <laughs> කයි මේ අහන කෙනාගේ ප්‍රශ්නෙට විග්‍රහය හරි කියලා හිතමුකෝ. ඒකට ලෙඩා මේ මේ මේ ප්‍රශ්න අහපු එක්කනාට මේ කොහොමද මේ මේකට කියන්නේ අනුග්‍රහය පිණිස පිටව ගන්නේ කොහොමද මේක ඉදිරියට යන්න උත්ප්‍රේරකයක් ධෛර්යයක් වෙන්නේ කොහොමද? භාවනාවට හේතු ගන්න සකස් කරගෙන එතකොට මේකේ කියනවා ඒ භාවනා දියුණු වෙන බවට ලකුණක් කියලා ගන්නයි කියලා. තමන්ගේ සංවේදී භාවය වැඩි වෙනවා. ප්‍රතිපදාවේ ඉදිරියක් කෙලෙස් අඩු තත්යක් මේ තියෙන්නේ. පොඩි කෙලෙසයක් ලොකු කරලා පෙන්නනවා. ඊට ඒ නිසා කෙලෙස් කන්දක් නතර වෙලා දැන්. පොඩි එකක් අරගෙන ඒක ලොකු කරලා පෙන්නනවා. ඉතින් ඒකට විස්තර බල බල ඉන්නකොට අර gedarak dorak පිළිබඳ ගෑණියෙක් දරුවක් පිළිබඳ ආහාරක බාහන පිළිබඳ රත්තරන් මොකක්වත් නැහැ ප්‍රශ්නය. ප්‍රශ්නේ ඇතුළත ඇවිල්ලා පුංචි එකක් ලොකු කරලා පෙන්නනවා. මේකෙත් කෙලෙස් අඩුවීමක්. ඉතින් ඒ අර්ථකතනය තමයි මේ බුද්ධ학මේ තියෙන්නේ. ඒ ගතිය දානෙදීට වැඩිය, සීලෙදීට වැඩිය, සමතෙට වැඩිය, විපස්සනා හුඟාවක්ම වැඩි. ගිය ගාම තුවාලේ වනමුකේ පෑදුවා වගේ දණ්ඩ පටන් ගන්නවා. ඉතින් ඒකට මේ සාමාන්‍ය සම්මත ලෝකේ නිදර්ශනයක් තමයි මේ පොඩි ආම්ලෝ කියන එකට මම මේ උත්තර දෙන්නේ. මේ සිංහල බෙදකමක් කරපු ගමන් ලෙඩ රෝග වැඩි කරනවා. පළවෙනි බෙහෙතෙන් වැඩි කරනවා. ඉතින් ඒක ලෙඩා ගිහිල්ලා කිව්වේ නැත්තම් වෙදාට ඒ වෙනුවට වෙන වෙදෙක් ගාවට ගියොත් ඌත් දෙනවා තව බේතක් ඒත් වැඩි කරනවා. එනිසා ඌට ගිහිල්ලා කියන්නේ වෙද මහත්මයා මෙහෙමයි මේ බේත මේ මේ විදිහට අටපත එකට විඳලා බිව්ව කලන් 12 ප්‍රතිවාව දැම්ම මෙන්න මෙහෙමයි මේවා. ඒතකොට ලෙඩා දන්නවා වෙදා දන්නවා බෙහෙත වැඩ කරනවා. බෙහෙත වැඩ කරනවනම් ලෙඩේ වැඩි ඔය සම්භාහණය කරනවා අතපත සම්භාහණය කරනකොට මූත්‍රා ගඳ වැඩි වෙනවා. දාඩි දාන්න පටන් ගන්නවා ගන්නවා ගඳට ඇඟට දෙන්න ගන්න. ඒ නිසා පළවෙනි එකට සම්භාහණය කරන්න කියනවා තේරෙන්නේ නැති වෙන්න දෙන්න මොකද ලෙඩා හිතන්නේ වැඩි වෙලා මේ මේ ලෙඩා මේ වෙදා ගාවට යන්නේ නැතුව අතාරිනවා. මේක නොකර අතාරිනවා. එසේ යාට කියන්න ඕනේ මේක එක පළි දවසේ කලවන්න එපා දෙක බලන්න එපා තුන බලලා එක දෙක තුනේ ලෙඩාට දැනෙන්නේ නැති වෙන්න කරන්න කියලා. ලෙඩේ කරන්නේ නැහැ තාම. නිකන් අත ගන්නවා විතරයි. එතකොට ලෙඩා දෙන උත්තරේ තුන්වෙනි දවසේ තමයි පොඩ්ඩක් දැම්මට පස්සේ ඔන්න එන්න පටන් අර ගන්නවා මූත්‍රා ටිකක් ගඳ ගන්නවා দাঁඩි දානවා ඇඟරි දෙනවා. ඉතින් ඒ වෙනස පළවෙනි දවසේම සරට සම්බාහනය කෙරුවොත් ඔක්කොම තියෙන යුරික් ඇසිඩ් එළියට දානවා. හැම හන්දියක්ම රිදෙන්න පටන් ගන්නවා. නිින්ද නැති වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට ක්ලාන්තිය හැදිලා වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ ඒක හොඳ දෙයක්. වැඩි අල්ලලා තියෙන්නේ. හැබැයි ලෙඩ බය වුණොත් ඔක්කොම ඉවරනේ. දෙන්න ඕනේ ටික ටික ටික ටික. ඒකට කියනවා ආනුපුබ්බ ප්‍රතිපදාව. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බට වඩිපද මේ හයික්මන් නිවන් දකින්න හදන කට්ටිය සහ ඉක්මනට නිවන දෙන්න හදන ගුරුවරු වැඩේ වණ කරගන්න. කොට්ටි වලිගය ඇල්ලුවා වගේ. ඉතින් ඒ නිසා භාවනා කරන්න ගියාම තදවනයි කිව්වනම් බෙඩේ හරි ගොයියෝ. ඒ කියන්නේ ලකුණු දැන් ඉතින් වැඩේ පටන් ගන්න තියෙනවා. ඒක ගා කාටොක්ක නොදැන්නේ කාගෙන ඉන්න ඕනේ. කාගෙන ඉදිරියට යන්න දැන් බලවෙන බේත් පන්ති බිව්වා. ඒක වැඩි එහෙම ගිහලා කිව්වට පස්සේ වේදා දෙනවා ඊට පස්සේ ඉඳලා එයා පොඩි ප්‍රදේශයකට වෙදකම් කරන්නේ. ඒ රේන්ජ් එක අල්ලන්නේ පළවෙනි බේතෙන් තමයි. ඒ නිසා කාට හරි භාවනා කරන්න ගියාට පස්සේ එයාට පොඩි මයිල් වැඩක් දෙන්න පොඩි දෙයක් දීලා බලන්න ඉන්නකොට මනස අනිවාර්යයෙන්ම තද වෙනවා. කියන්නේ එක විදියට කියන තමන්ගේ ගුරුන්වහන්සේට වෛර කරපු එකෙකුටවත් නිවන් දකින්න බෑ. ඒ උවරු කරන්නේ. ඌ බොරුව කරන්නේ කියන්න මිලරේපාගේ අමාවතර පොත. ඒකේ බලන්න එයාගේ මාපතුමාට එයා වෛර කරපු හැටි. පුදුමාකාර තරහක් එනවා. මම ඒක කිව්වේ නෑ කෙටිම මම නිකන් වටෙන් ගිහිල්ලා කිව්වා ඥානදාම වෙනකොට මන් දන්නේ නෑ ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙතන ওই දෙකේ කුටිය එකේ කුටිය ළඟින් පල්ලයට බහිනකොට මේ 20කට යන්න මං හිටියේ හයේ කුටියේ මෙතනින් බහිනකොටම මට පුදුමාකාර එපා වීමක් ආවා මොන මගුලක්ද මේ කියන්නේ ඇසි ගිහිලා විශේෂ කිව්ව සාංශ පුදුමාකාර එපා වීමක් කළා තියෙනවා. කවුරුත් බේරිලා නැහැ කියලා කියන්නේ උඹත් එපා වෙලා කියන්නේ කෙලින්ම කියනවා මට ඔක්කොම එපා වෙලා තියෙනවා කවුරුත් බේරිලා නැති ඥාන දහමතු දන්නවනේ. මේ වටෙන් වහගෙන ඉන්නේ මොකාරද කියලා මේක කියන්නේ නැත්තම්. කදාකත් වැඩේ හරියන්නේ නැහැ. ඒ කියන්නත් සෑයෙන ලව් එකක් තියෙනවා. සෑයෙන ඇසුරක් තියෙනෝනේ. ඒ තමයි කෙලින්ම කතා කරලා තියෙන්නේ මට උඹ විතර පෙන්වන්න බැරි එකෙක් නැහැ. Thank you. yes sir කියලා. ඉතින් අපි මේක කියන්නේ නැතුවනේ මේ ලව් එක ගෙනියන්න හදන්නේ. ඒකේ ගුරුවරත් එක්ක ද්වේෂ කරනවා කියන එක ඒ ස්වභාවය. කවුරුත් නැහැ දැන් ඉතර ඉන්නේ ගුරුවරයා විතරයි ගුරුවරට ද්වේෂ කරනවා. ඉතින් ඒක ඒ ගුරුවරත් එක්ක කනෙක්ෂන් එක එතනින් තමයි එන්නේ. ඒ නිසා භාවනා කරන්න ගියාම පළවෙනි එක තමයි අර පුංචි දේවල් ලොකු වෙලා පේනවා. ඒකම දේවල් වෙන්න ගාණක් නැති දේවල් පුදුම නුරුස්නාසුළු ගතියකට එනවා. ඒකට ලකුණු දෙකක් පෙන්නනවා. ප්‍රතිපදාව ඉදිරියට යන බවත් කෙලෙස් අඩු බවත් කල්පනා කරගන්නේ. ඒක යාට තේරෙන්න මේ සුද්දෙක් පොතක් ලියලා තියෙන ඒක යාට තේරෙන්න අනාගාමී වුණාට පස්සේලු තේරෙන්නේ මේ මෙකැනිසම් එක. සුවාන් වුණාට මේක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. සකදාගාමී වුණාට තේරෙන අනාගාමී වුණාට පස්සමයි තේරෙන්නේ මේ වෙන දේ මූල ධර්මයට දාලා කෙනෙකුට කියලා දෙන්න. ඒ නිසා අනාගාමී වෙන එක නා බණ කියන්නේ එයා අහන ප්‍රශ්නේ ප්‍රශ්නේ හරහාමයි උත්තර යන්නේ. ප්‍රශ්නයක් ඇවි නැත්නම් කට උත්තර දෙන්නේ නැහැ කාටවත්. දීලා වැඩක් නැහැ. බණ කියලා වැඩක් නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ. එයා අහන ප්‍රශ්නේ හරහා ඒක දිගේම ඒ වේන් එක දිගේම උත්තර දෙන්න පුළුවන් එකනට අනාගාමි කියලා කියනවා. ඒ පොත ලියපෙකනා කියලා තිනවා මම ලෝකේ එක්කනයි දැක්කේ එහෙම කියලා. නම කියලා කියන්නේ එයා ප්‍රශ්නයක් ආවොත් කාටරි ඉල්ලනවා විතරයි වතුර දෙන්නේ. මෙන්න වතුර තියෙන අයල බොන්න කියන්නේ නැහැ. ඉල්ලපු කෙනාට දීලා කරබන් නිකන්. එන්න මේ හතරමං හන්දියේ පැම්පෙටත් පහල දිනවා කැමැති කැමැති කට්ටේ ඉන්න ගියොත් එනව නෙවෙයි පැන්තොට නෙවෙයි කක්ක කරලා යන්නේ. ප්‍රශ්නේ අහන තාලෙන් ප්‍රශ්න විසඳනකොට හරි ඒක පුද්ගලිකයි රාශිගතයි වගේ යන්නේ one to one relationship එකක් යන්නේ. එතකොට සුද්ධ වෙනවා. පළවෙනි දවස් පහේම දුක ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට බණ කියලා ධම්මචක්ක ඉගෙනකොටම උන්වහන්සේ ගොඩ ගියා සෝවන්. දෙවෙනි දවසේ වප්ප මහානාම භද්දිය අස්සජි එක එකනට එක එකනට මේ ළඟ තියාන ඉන්ටෙන්සිව් මෙඩිටේෂන් එක දීලා තිනවා අනික් කට්ටිය බින්ද පාතියවල. දීල පොඩ භාවනා කරලා එනවා ආය ආය ගත්තා ආය දුන්නා. කොහොම කොහොම බුදුරජාණන්සේ බුදු වෙච්ච අලුත එක්කෙනෙක් ළඟ තියාන එහෙම කියලා දිරන්නේ 69 හදාගත්තේ. ඒ කාලේ කොච්චරක් ළඟ තියාන කියලා දෙන්නේ නැද්ද? ඉතින් ඒ නිසා ඒක දෙපැත්තෙම දක්ෂකම. Taman දැනගන්න ඕනේ වෙලාව බලලා අවශ්‍ය වෙලාවට හෙලි කරන්න. හැමතැනම හෙලි කරන්නත් එපා හැම කෙනාටම හෙලි කරන්නත් එපා. දෙක ගුරුවරයෙක් දැනගන්න ඕනේ කවදාකවත් වහන්න එපා. අවස්ථාව දීලා තියන්න හැම වෙලාවෙම දෙන්න බෑ. පුළුවන් වෙලාවෙ ඇවිල්ලා කතා කරන්න ඉඩ දෙන්න ඕනේ. ඉතින් මම දැක්කේ ඥානාරාම ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් විතරමයි. වෙන කාටවත් මම දැකන්නේ මගේ අත් දෙක පින් කරලා තියෙනවා. උන්වහන්සේලා වැඩ කරපු පිටියේ සාසනික වශයෙන් කියලා වැඩන්නේ. මොනම නීතියක්වත් හොයන්න බෑ. ඒ පඬිස්සංශ නම් සිංහයා ළඟට යනකොට ගොරවනවා ළඟට කෙනෙකුට යන්න බෑ ළඟට. ඥානනාම සංසින් දල තියෙන ඇතා වගේ ඉතින් බොහොම සාමකාමීව කැලීටලා ඉන්නවා. කාට හිතරි දවන්නේ නැහැ. පඬිස්සංශ මොකක්වත් නැහැ. ගාන ළඟට යනකොට ඉතින් පත්තු සීට්ටු ලියලා තියලා තමයි යන්නේ. ඒ නිසා තියෙන කමටහන් සුද්ධ කරන්න කට්ටිය එනකොට එන්නේ දත් දොස්තර ගාවට එනවා වගේ. ඒ තිබ්බ රස් ගාලා රස් ගාන ඉන්ජෙක්ෂන් එක ගන්න පත්ත පිටින් කල හිරි වැටලා යනවා. ඉතින් හැම එකම යන්න ඕනේ. දවස් දෙක තර විනාඩි 5ක් යනවා. ඉතින් යන්නේ අර කොලේ පොත අරගෙන යනවා. ඒකෙන් දැන් උඩින් ඉන්නේ යාමතු මෙහෙම කරන කමට අද්දිට කරනවා. බලන්ටත් තහනම් වුණේ. ඉතින් මොනවා හරි කියලා එනවා. මුකුත් නැහැ විනිශ්චය කරන දවසට. එච්චරම බය කරන්න ඕනේ නැහැ. නමුත් ඒ තරම්ම අවුරුදු 96ක් ජීවත් වුණා හැම මොහොතෙම ඕකෙමනේ. ඉතින් ඒක නිසා ඒක ගනුදෙනුවක් හරිම අමාරුයි මේ මුල් ටිකේදී ඇති වෙන අර වෙහෙස. ඒකට කියනවා the historic level of trauma make into the day to day unsatisfactoriness කියලා. අවසානයේ පිස්සු ඇවිලා සීදීනස ගන්නට වැඩිය මේ ටික ටික දුක කියලා දාපන්. ටික ටික දුක ගෙවලා දාපන්. ටික ටික දුක බෙදාගෙන කාපන්. කිසිම වෙලාවක දුක නැතුව ඉන්න එපා. වසංගණ්ඩ යන්න එපා. හැම වෙලාවෙම ටික ටික ගෙවෙන්න යනවා. day to day unsatisfactoriness. ඒ දිනදා මේ අසහනකාරී ගතිය කියලා ගේ බයික් කහගෙන ඉන්න පුළුවන් නේ. ඊට වැඩි නැති වුණොත් උඹට පිස්සන් කොටුකට යන්න වෙනවා. එහෙනම් සීටින සගන්න. එහෙනම් ලල්ලුගෙතුමිය මරන්න වෙනවා. සිම්පල්. ඒ තුනම හරිම සිම්පල්. ඒ මේක එකතු වුණාට පස්සේ කොහෙන් හරි යන්න එපා. ඊට මිට වැඩි හොඳයි ටික ටික එහෙලි කරන්න ඕනේ. පුළු පුළුවන් වෙලාවේ ඒක තමයි සාසනික. ඒ නිසා ඔය ආවේ නැහැ කියලා අපිට ප්‍රශ්නේ නැහැ. භාවනා කරන්න ආවයි කියලා ප්‍රශ්න නැහැ. පිරිත් කිව්වයි කියලා ප්‍රශ්න නැහැ. නැහැ කියලා ප්‍රශ්න මෙතන තියෙනවා ගලන ගඟක් කැමති නම් දිය දෝතා බීපන්. නැතත් කැලණි ගඟානෝ නිතරම පහල ගලානෝ. ඇටිකිච යානෝ නිතරම ජඟ ජඟ ගානෝ. ඒක තේරෙන්නේ නැති එක වැඩිම අරක පහුරු ගග ජඟ ජඟ ජඟ ජඟ ජඟ ජඟ ජඟ ගාන හොද උට කිසිම තැනක පට්ටලයක් නැහැ. කෙටලපට ආනෝ නිතරම උඩ යට යano. පැත්තක් හයි වෙලා පැත්තක් වතුරේ. ඊයර කානෝ නිතරම ඔළුව ගන්න උ ජොලියේ ඉන්නවා ගලන ගඟේ සීතල වෙලා ඇටමැස්සෙක් විතරක් කරවන්න ඔළුව වසනවා ගලන ගඟ ගලපාන. ඒ නිසා මේ වගේ තන් තියෙන්න ඕනේ අර පොසොන් එකට දෙන දන්සල වගේ. ඔය කැමති කෙනෙක් ආවිලා කාලපලයල්ලා ඉන්න එපා. දැන් සඳහන් කරනවා දන්සලකට ගිහිල්ලා හාමුදුරුවොත් එක පිට දවස් දෙක තුන කණ්ඩෙමයි කියලා. අනික් පිටුන කන්න නැති වෙනවා. කාලපලයල්ලා කාලපලයල්ලා ඉතින් මේ ප්‍රකාශයක්ද කෙරුවේ එහෙම නැත්නම් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. අර පළවෙනි ප්‍රශ්නේ දීපු උත්තරේ මේ වෙනකොට කියුණා කියලාද හිතෙන්නේ නැත්නම් කියුන්නේ නැහැ කියලා. මොකක්ද උත්තරේ? ඔය එන එක ලාභයක්. ඒක තමයි භාවනා හරියයි කියන තියෙන ලකුණ. ඒ කියන්නේ මුල බහැලා. ඒ කියන්නේ මුල බහැලා. එහෙම නැත්නම් නිකන් පාසි පාවෙනවා වගේ වතුරේ පාවෙනවා. මුල බැස්සනම් හැටීම තමයි. දෙවෙනි ප්‍රශ්නේ එකම එක මේ වංගෙනෙක් හිටියා මේ ගමේ පන්සලේ. එයාගේ ගාට ගියදී නම් ආශි කියාගෙන හිටියා. ඔය පාලි වචන කියද්දී හරි අමාරු පරිස්සමෙනවා. ඒ අපබ්‍රන්ස නැතුව සිංහලෙන් කියහන් ඒක වන්දනා කිදීල ඒක අත්‍යවශ්‍ය නෑ හැම සංස්ථාවක් අපි සංස්ථාවේ සාකාවක් හැමතැනම තුන් සැරයක් වන්දනා කරන්න. උදේ දාන්න සැරයක් වන්දනා කරන්න ඕන, දවල් දාන්නේ අරගත්තම වන්දනා කරන්න, රෑ ගිලම්පත වෙලාවේ වන්දනා කරන්න. ලොකු සාංශය දැනගත්ත ඒක ඕනේ නැහැ කියලා එක දවසක් වන්දනා කරන්න කිව්වා. එක සැරයක්. ඒක ඔක්කොම එකතුලා කරන්න කිව්වා. ඉතින් ඒකවත් කරන්නේ නැහැ. ඒතකොට ලොකු සාංශය කියනවා මේ බුදුහාමුදුරන් කියලා දෙන්න ඕන කියලා අපිට මේ සීවර පින්න පාස සේනාසල් ලැබෙන්නේ බුදුහාමුදුරුවෝ හින්දා. බුදුහාමුදුරන්ට වැඳපන් දවසකට සැරයක්. එච්චරයි. ආය වෙන ඔය ඔය මේ මේවා කිරිලක් ඕනේ නැහැ. ඉතින් මේ ඉතින් වන්දනා කරලි ඉවරලා ජර්මන් ධර්මසූ වන්දනා කොහෙද කේමනන්ද සාංශ කිව්වලු මන්න වන්දනා කළා යන්ද ලොකු හමුතු වන්දනා කරන්න කියලා. කියලා ලොකු හමුතු වන්දනට ඇවිල්ලා නැහැ. අනික කවුද මොනවද? ලොකු හමුතු වන්දනා කරන්නේ. බුදුහාමුදුරන්ට වඳින්න නැති කී ලොකු හමුදුරන්ට වන්දනා කරයි කියලා හිතනද කියලා ඇහුවා. දවසට සැරයක් බුදුන්ට වඳින්න නැති අපි ලොකු හමුදුරන්ට වන්දනා කරයි. ඉතින් කේමනන්ද හමුදුරන්ට හිතනලු කියවු එක වැරදි. දැන් මෙහෙ ඉඳද්දි දවසකට සැරයක්වත් වන්දේ නැත්තම් නිකන් අඩුවක් වගේ තේරෙනවානේ. බුදුහාමුදුරත් වයින්නවා පුළුවන් නම් ලොකු හාමුදුරත් වයින්නවා. ඉතින් එතකොට ඉතින් අර සැලුට් එක ගහලා යොරයිනේ. ඒ අහවල් දෙයි කියලා එකක් නෑ ඒකට. ඉතින් නිහතමානීකම විතරයි පත්ක දෙලුව වැන්ද හැබැයි ඒක මල වාතයක් ලොකු හාමුදුරන්ට. ඇත්තටම මල වාතයක්. බුදුහාමුදුරණන් හැබැයි ඉව ගණන් ගන්න. ඇත්තටම බුදුන් දැකලා තියෙන, දිවන් දැකලා තියෙන ෂුවර් එකටම මොනවත්ක්ත්ම කියන්නේ නෑනේ. ගිලම්පසට ගැළපෙන දෙයක් දුන්නත් එකයි නැති එකක් දුන්නත් එකයි උණු වතුර පොස්සේ දාලා කෝපේ වහලා දුන්නත් එකයි කෝපෙටම දාලා දුන්නත් එකයි මොකක්වත්ම කියන්නේ අම්මපා බුදුන් දැකලා තියෙන බුදුහාම නිවන් දැකලා ලොකු ආමරුවත් එක්ක ඒ දෙල්ලම් බෑ ධම්ම තුනෙත් ඉන්නකොට කියන්නේ බුදුහාමරුත් එක්ක ඕන දෙයක් කරපන් හැබැයි මේ ලොකු ආමරුත් එක්ක දෙල්ලම් බෑ යාමරු කියන වෙලාවට ගිහිල්ලා වැඩේ කළා ෂේප් එකේ තියාගෙන ඉපා කිරුවේ නැත්තම් ඒත් ගන්නවා වෙන වෙලාවට ඒත් ගන්නවා මාරු සෙල්ලම් තියන්නේ අප්පා මේක ඕල්ලේ තැන මේ ගිහි ලෝකේ තමයි තියෙන්නේ කියලා ඌ පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවංගනෝ ඒ වාලියට. දන්නේ නැති කට්ටිය හූල්ලා උල්ලා ඉන්නවා නේ කවදා පැවිදි කවදා පැවිදි වෙන්නෝ කියලා. පැවිදි වුණාට පස්සේ මේකට hina වෙන්න දන්නේ නැත්නම් ඒක වහ කනවා. මේක ලෝකේ තියෙන හොඳම ජෝක් එකක්. අපි දන්න දුක් ටිකක් ඉල්ලගෙන කරනවා. එතකොට අර විශාල දුක්ඛන්දක් එන්නේ අපි ගාව. ඉතින් හැමදාම දැන් ওই ලංකාවේ මේ පෘතුගීසි කාර්යයි ලන්දේසි කාර්යයිල ගැහුවේ නැත්තම් සුද්ධයි. මුස්ලිම් මිනිස්සු මේක විනාශ කරලා අපේ වටේටම ගැහුවා. බුද්ධාගම නිකන් විනාශම කරා. පෘතුගීසි කාර්යයි ලන්දේසි කාර්යයි සුද්ධයි අවිල්ල හැමදාම වාතයක් මේක ඇතුලේ. හැමදාම අපි යුද්ධේ. උන්ට කතා කරලා වැඩ කරන්න පුළුවන් જાතියක් නෝ ඔය තුන් දෙනාම. තුන්දෙනාම දරුණු අන්තිම දරුණු මිනිහා පෘතුගීසයන් ලන්දේසී ඊට පස්සේ සුද්දා. ඒක නොවුනනම් මෙහෙම කතා කරන දෙන ඉන්දුනීසියාවට නෙමෙයි මොකද්ද මැලේසියාවට මොකද්ද වුනේ? ඒ ඔක්කොම උද්දාග රටවල්. සුද්දයි. නිසා පිටේ ආපු පුංචි ඉෂේකත්තුම වටිනවා අර බරපතල එපිලිකාවක් එනවා වෙනුවට. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියලා එකක් තියෙනවා. අපි ළඟ තියෙන දුක අපි හොඳට ලොක් කරගෙන ජීවත් වෙනවා. ඒකට ගොඩාක් එන තියෙන දුක්ඛන්ද පොරොප්පයක් ගැහුවා වගේ මේ අපි කරන වැඩ ටික පතුරවාගෙන කරන්න ඕනේ. කවුරුට එන්න බැරි වෙන විදියට. කාට අපගේ වැඩ වැඩ වැඩ වැඩ අපි වැඩ. මොනවා කරන්න මොකුත් නැහැ. එහෙම කියන්න දෙයක් නැහැ මේකේ. හැබැයි නිතරම වැඩ. ලුකුසාන්තිකෝ දිනපොතේ අර මේ වගේ අර කැලෙන්ඩර් එහා පැත්තට අපොයින්ට්මන්ට් කියලා කොලම් එකක් තියෙනවා ඉස්සර. ඔක මොනවා හරි ලීලා තියන්නේ කිව්ව අපිත් බත් කාලා නිකන් ඉන්නේ නැහැ කියලා. කවුරුහරි ආපුවම පේන්න. අවල් දවසේ අවල් වැඩ තියෙනවා කියලා ගමේ පන්සලේ මොකක්ද කරලා තියෙන්නේ දිනපොතක් තියලා තියෙනවා. දිනපොත ඔක්කොම මාක් කරලා තියෙනවා. කවුරු ආවම පොඩ්ඩක් ඉන්න ලොකු තාන්ත එනකන් ඉන්න ඕනේ. දිනපොත බලන්න ඕනේ කියලා දිනපොත බලන්න බෑනේ. අනේ ආමුදුර එහෙම කරන්න එපා ආමුදුරනේ අපිටත් එහෙම ආමුද මම එයාට කතා කරලා කියන්නේ දවස් තුනකින් එන්න. අය ඔක්කොම මාක් කරලා තියෙනවා. අරක ඉතින් විශේෂ එකක් විදිහට අරන් දීලා කියනවා එහෙමනම් එදාට මේ කුකුල් මස් හරි ගේන්න ඕනේ මොකද අර කට්ටිය හරක් මස් ගේනවා කියලා තිබ්බේ. මොකද කියන්නේ? හරි හරි ඒක මොකද්ද සිම්පල් නේ කුකුලෙක් මරන එක. ඒක තමයි එහෙනම් අර කටිට මම කියන්නේ හාමුදුරු දන්න ලස්සනට ඒක ට්‍රේඩ් එක දාගන්න හැටි. හැම දිනපත ඔක්කොම ෆුලි ඔකියුපයි. ආරණ්‍ය වල ඉන්න කට්ටිය එහෙම නැහනේ. කලා නිදි. <laughs> නැති කාල බුදින. ඒ නිසා මම නිකමටවත් ගොයියෝ. ඔය ආරණ්‍යයට වැරදිලා ආවට පැවිදි වෙන්න අපි මේ හිතන්න යන්න එපා. එනවනම් එනවනම් මේකේ ගේම දැනගෙන යන්න ඕනේ අත්බිදේ පය බුරුලි තබා වරේ ඒ ගාහනකට හසුරවන්නේ කියව පුදුම ජොලියක් තියෙනවා. මොකද මෙල්බන් කියන්නේ? මේ අලුතෙන් එකෙක් ඇවිල්ලා ඔය කියන්නේ අපිට භාවනා කරන්න ආපු එකෙක්. මේ ඉතින් කොහමද ඇත්ත කියනවා ඒක නිසා බනින්න බෑනේ. මේ මේක තමයි ධර්ම සාකච්ඡා කියන්නේ. ඕන නිකන් බොරුවට අදාළ නැති වල කතා කරලා වැඩක් නැහැ. සුද්ධෙටම අපිට අදාළ දෙයක් අදන්න අපෙන්ම ඉවරයි. ආයේ කවුරක්වත් මේකට හරිවැද්දි අදාන්න කෙනෙක් නැහැ. අපි තමයි මේකේ සාර බලධාරී. අපේ ප්‍රශ්න අපි විසඳගත්ත ගියා. එimhe වෙනස් නම් විරුද්ධ නම් අපිට මෙතෙන්දිම කතා කරත හැකි. එතකොට මේ ගත්ත කැපුවා ඒ වැඩ ඉවරයි. ධාර බලධාරී කාටවත් දෙන්න එපා උතෝරු ටිකක්. අපි හතර දිනක් එකගෙන අපි හදාගත්ත ව්‍යවස්ථාව අපි ජීවත් වුණා. ආයෙත් කතා කරන්න ඕනේ. මට මේ ප්‍රශ්නේ අහන්න ධම්මිවාමතුරු කිව්වේ මට පැවිදි වුණත් එකයි නැතත් එකයි කියනකම් භාවනා කරපන්. ජීවේ ඉඳගෙන. ප්‍රශ්නයක් නැහැ. ජීවේ ඉඳගෙන භාවනා කරන මට මේ පැවිදි වුණායි කියලා විශේෂයක් නැහැ. පැවිදි නොවුණායි කියලා විශේෂයක් දෙකම වෙනකම් මට්ටමට එනකම් ජීවේ ඉඳගෙන භාවනා කරන්න. ඉතින් එතකොට තමයි තේන්නේ මේ මහා හාමුදුරුවෝ කියන්නේ මොනතරම් ජෝකර්ලද කියලා. දැන් නිකන් මවාගෙන කරන ජීව දැන් මේ මේ වගේ දැන් අපි දැකලා තිබුණේ නැහැ මේ කාලේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. එතන ඉන්න හාමුදුරුවෝ තන්නේ කර මේ සිවුරක් දාගෙන මේ අපිට බයිලා කතා කරන්න එනවනේ. අපි කාම ලෝකේ ඉන්න ගිහියෝ. ඊට පස්සේ කාම ලෝකෙත් අපි ඉතින් දවල් මිගෙල් රෑ ඩැනියෙල් හෙල්ලමනේ යන්නේ. ඊට පස්සේ ධම්මික හඳුර ලිව්ව ආටිකල් එකක් වචන 1000කින් බ්‍රෝකන් බුද්ධ කියලා. තේරවාදයේ තියෙන කැත. ලියලා වෙලකුත් නැහැ. ਉਹ දන්නේ නැති දෙයක්. ඒක බෝධියවල මොකද්ද ඔබ ලියපෙකේ හෙලිකන් එකේ වැරද්ද පන්සල් වල කරන සේරම ලියලා තියෙනවා. ඒකෙන් ඇති වැඩකුත් නැහැ. මොකද පන්සලක් නැතුව මිනිසුන්ට ඉන්න බෑ. ආගමක් තියෙන්න ඕනේ. ඒක තමන්ට කරන්න මතක තියාගන්න තියෙන දේ ඔබ පැවිදි වුණත් එකයි නැතත් එකයි. පැවිදි නැහැ කියලා මොකක්වත් පිළිසෙසෙල් ලැබෙන්නේ නැහැ. ඒත් ලැබෙන විවිකේ හදා ගන්න ඕනේ. වගා ගන්න පුළුවන් ඕනේ තරම්. ඕන වෙලාවක වවන්න පුළුවන්. ඒ වගේම පැවිදි නොවුණයි කියලා මම තමන් ඉන්න ජීවිතේ ඒක කරගෙන යන්න බාධාකුත් නැහැ කියලා තේරුම් ගන්න. අතහරින්න කියලා දෙයක් නැහැ. එදාට ප්‍රශ්නයක් නැහැ. එදාට නෑ. එතකන් ඒක රාහුල හාමුදුරුවෝ ළඟට මං ගියාට පස්සේ කිව්වා මේ උඹ මේ මං කම ගිහි ගියා තාරින්ද විජයන්නේ ගිහිගේ ඇත්තු මට මේ ඉන්න කියලා කියනවා <laughs> ප්‍රශ්නේ කොට නගන්නත් බෑනේ ඉතින් බැලලක් තිබුණේ නැහැ රස්සාවේ කට්ටිය හරි ආය 385ක් ඒගොල්ලෝ පවුල් 385 තම මේක නැති වෙනවා කියලා කියනවා ඒ හාමුදුරුවෝ නිකන් මයිදියා බැලියෝ නිකන් ගෙටාපු ගැරඩිය දිහා බලනවා ආවේ. ඉතින් මට එකක් කියතයි උඹ ගියොත් උඹට වැඩිය හොඳ මිනිස්සෙක් එතෙන්දී. ඒක ලංකාව කියන්නේ සාරක්ෂතාවයේ තියෙන රටක්. උඹට සැකයක් තියෙනවා පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මට කියලා තියෙ වැඩේ මොකද්ද කියලා. මාට නේද වහ කණ්ඩ හිතුවා. ડોક્ટર ෆර්නෑන්ඩෝට ඇවිල්ලා කියලා කිව්වා ආයේ මේ හාමුදුරුවෝ වන්න එපා. ඒ කියන්නේ ඒ හාමුදුරුවෝ ගියේ අනේ ඔයා හරි ෂෝක් අනේ ලස්සනට ගීගයක් කරනවා අරකයි මේකයි කියලා කියයි කියලා නෙමෙයි මොකුත්ම නැහැ. උඹ ගියොත් ඔයිට වැඩි එතෙන් හොත සුදුස්සෙක් එයි. උඹට හිතේ තියෙන සැකේ ගැන පොඩ්ඩක් බලපන්. මම මේ ඊයේ පෙරේද හම්බුණා සදිකෝ ඉතින් ධම්මජීවහන්ට ඉතින් ඒකෙන් ධෛර්ය වෙලා තියෙනවනේ එච්චර තමයි මටත් වෙලා තියෙන්නේ. මට මතක නැහැ කිව්වා එහෙම කියලා. යාමකට මතක නැතුව මම ගිහිල්ලා කොල්ලෙක් වශයෙන් කතා කරනවා. එයා කිසිම කෙනෙක් මොන විදියෙන්වත් උනන්දු කරවන්න එපා පැවිදි කරන්න. එයාට කියන්නේ ওই ජීවිතේ ඕකේ දක්ෂ උනේ නැත්තම් මේ භාවනා නිසා ඔයා කරන්න හදන්නේ නිකන් පැනලා යamak විතරයි. මේ භාවනා නිසා ඉන්න ක්‍රමේ දක්ෂ වෙන්න ඕනේ. පැවිදිකම නම් පැවිද්ද ගියා නම් ගියා. ඒකට උත්තරේ එයි. මැජික් උත්තර නෑ. ඒ බලාපොරොත්තු වෙන තමයි අපිට හරි කරදර තියෙන්නේ. ගොඩනටට කරදර ගොල්ලන්ට කරදර. ඒ නිසා භාවනා කියන්නේ උත්තරයක්. කෝකටත් අයිලේ. දීන්නට පස්සේ ඒක කරදරයක් කරගන්නවනම් මෝඩ වැඩුව ආයුධ සමක පොරබදයි. මේක පහසුවක් හදාගත්තම අපි සාකච්ඡා කරනවා. පුළුවන් තරම් සාකච්ඡා කරලා ඒ බාට සාක්ෂි වෙනවා. කාලා දෙන ටික කියන එකයි තියෙන්නේ. මෙතෙන් දැනගන් කාපු ටික කිව්වොත් ඕන කෙනෙක් දන්නවා මේ එක්කිනුර කියලා විශේෂයක් කරලා නැහැ කාටවත් එක හැන්දෙන් බෙදලා තියෙන්නේ. අපි ඒක විශේෂ කරගන්න හදනවා. නමුත් දුකේ කිසිම වෙනසක් නැහැ. ඔක්කොටම සමාන දුකක් තියෙනවා. හරි. එහෙනම් අපි විනාඩි 40කට කලින් නැතර කරන්න ගියාට කොහොම හරි විනාඩි 9 වෙනකම්ම ගියා. ඉතින් මෙල්බන් නගරයෙන් මේ මම චිත්තට කියන්නේ මේ පෙට්ටිය ගැන බලන්න සමන් කටයුතු කරනවා. ලැබෙන සල්සයින් පස්සේ තමයි කටයුතු කරන්න වෙන්නේ මොකද මේ 7 වෙනිදා දාලා තියෙන අපේ නිවාඩු දවස. ඊට පස්සේ මේ විස්තර කියලා වන්නම් ඈ. හොඳයි එහෙනම් අපි නතර වෙනවා සීළු දිනාටම තෙරුවන් සරණයි. සුපත්. හොඳයි එහෙනම් අපි පෙත්තාවතා ചാති ගාථා සජ්ජායනා කරලා මේ සතිವಾರේ સમાપ્ત කරමු ගාථා කියන බැරි එක කරවන් හිටවන් ඈ. අපිට ප්‍රශ්න නැහැ කිව්වේ නෑ ඒක. එත්තාවතාචම්මේහි සම්පතං